අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කියන්නේ සැප්තැම්බර් මාස 25 වෙනිදා ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙමින් සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං සමාධියකා පුරුෂසේවිතෝති පච්චත්තං චේව ඥානං උපජ්ජති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අද මේ පාඩයක් අලුත් පාඩයක් අපි ඉදිරියෙන් තියාගත්තේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් උගන්වන්නට යෙදිච්ච උපදවාගත යුතු සමාධි වලින් තුන්වෙනි සමාධිය. එමෙතන් දෙවෙනි එක ඉක්මවල ඇති වෙන ඊගාව උතුම් සමාධිය හඳුන්වා දීමටයි. ඒක හඳුන්වා දෙන්නෙම අමුතුම ක්‍රමයකට අඛා පුරුෂ සේවිතෝ කියලා. කා පුරුෂ කියලා කියන්නේ කාලකන්ණි පුරුෂයයි කියන එකයි. අසපුරුෂයයි කියන එකයි. ඒ නිසා කා පුරුෂ සේවිත සමාධි කියලා જાතිකුත් තියෙනවා. ඒකේ අනිත් පැත්ත කියන්න ඕන නිසා අඛා පුරුෂ සේවිතෝ කියලා තියෙනවා. මේක හරියට මංගල සූත්‍රේ පටන් ගන්නෙ අසේවනාච බාලාණන් කියලා. ඊට පස්සේ තමයි අසේවනාච බාලාණන් පණ්ඩිතානංච සේවනා. මේ සාමාන්‍ය මිනිසයාට පඬිත සේවනයයි අති බාල සේවනයයි කියන එක තේරෙන්නේ නැහැ. ඒකෙදි ඔක්කොමලා පඬිතුෝ කියලා හිතන් තමයි අපි අතුරු කරන්නේ. නමුත් කොතනකදී හරි සංසාර බයක් දැකිච්ච වෙලාවක කොතනකදී අතපුච්ච ගත්ත වෙලාවක කොතනකදී හරි Tamanට හානියක් වෙච්ච වෙලාවේ මෙන්න මෙයා බාලයයි කියලා තේරුම් ගත්තා නම් අන්නේ බාලගති නැති කෙනා තමයි පඬිතයයි කියන්නේ. පඬිතය අල්ලන්න බෑ. පඬිතයාට මේ අං තියනවා අය පඬිතට රැස් වී දෙනමය පඬිත ළඟ යනකොට සුවඳක් කියනවා එහෙම මොකකින්වත් අල්ලන්න මේ අසත්පුරුෂ ගති නැතිකම තමයි. ඉතින් ඒ නිසා ඉස්සල්ලා පෙන්නනවා බාල ගති. එතෙන් තමන්ගේ ඥාණයෙන් දැනගන්න කියනවා මිනිස්සු ආශ්‍රය කරනකොට ඒ බාලයා. ඉතින් බාලයා දන්නේ නැත්නම් ඒ එයාට තමයි බාලයා කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් තමන් ඇසුරු කරනකොට මේ අලකොල මීනකොල දන්නේ නැත්නම් කෙහෙල් ගහ පොල් ගහ දන්නේ නැත්නම් ඇසුරු කරන මනුස්සයාගේ ගති දන්නේ නැත්නම් ඒ බාලයාගේ ගතියක් තමයි. ඉතින් ඒ නිසා ඒ කෙනාට නෙවෙයි මේ බණ කියන්නේ දුනුමදිස් කන මොලයක් තියෙන උකුණු පස්ස පැත්තක් හරි ගමන්නේ ඥානයක් තියෙන කෙනාට කියනවා ඔබ මෙතෙක් කල මේ ජීවිතේ මේ පොළොවට ඉන්නකොට මේ මේ පුරුෂයෝ මෙන්න මේ මේ විදිහේ අසත්පුරුෂ ගති බෑවනම් කාලකන්ණි ගති බෑවනම් ඒ ඒ මනුස්සයා පොඩ්ඩ අයින් කරපන් ඒ වෙනුවට ඒව නැති කෙනෙක් හොයන්න එහෙම නැතු මේ රැස් වීදන කට්ටිය හොයන්න යන්න එපා 18 රියන් කට්ටිය හොයන්න යන්න එපා කටින් මානෙල් මල් සෝඳ පීදන කට්ටිය හොයන්න යන්න එපා අසපුරුෂ අයින් කරන්න කියලා. ඉතින් ඒ ක්‍රමයට තමයි චතුරාර්ය සත්‍යයත් ගොඩනගලා තියෙන්නේ. ඉසල දුක සාදුකට හේතුව පෙන්නලයි Nirodhe sa Nirodha මාර්ගේ පෙන්නන. ඉතින් හරියට මේක වෙළඳ භාණ්ඩයක් නම් චතුරාර්ය සත්‍ය ඉස්සලාම් පෙන්නන්න ඕනේ Nirodha සත්‍යනේ. විකිනේ නේකනේ. කට්ටිය බලන්න ඒක ධානය. ඒක තුන්වෙනි තැනට දාලා තියෙනවා. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. ඉස්සල්ලාම පෙන්වන්නේ දුක්ඛ සත්‍යය. ඉතින් ඒකම නිකන් මූණට පැංගිරි මිරිකුවා වගේ. ඒ වගේම කෙනෙකුට හැදෙන්න ඕනේ නම් නරක වැඩ ටික තේරුම් ගන්න එකයි තියෙන්නේ. ඒක දැන් මේ වෙනකොටත් දන්නේ නැත්නම් ඒ කියන්නේ අර සංසාර දුක තේරෙන්නේ නැහැ. අලකොල මිනකොල තේරෙන්නේ නැහැ. ඕල්ගා පෙල්කෝය කේල් ගහ ඕල්ගා දන්නේ. ඒ මනුස්සයාට සරුවචන්දාසත් එක්ක ගවන දිනුකුත් නැහැ, ඇසුරකුත් නැහැ. ඒ නිසා තියෙනවා සමාධියක්. ඉස්සල්ලා ඒකෙත් කෙටියෙන් සඳහන් කරා අරියෝ නිරාමිෂෝකය. ඉතින් මේක පිළිබඳව ආමිෂ සමාධි, නිරාමිෂ සමාධි වල සමහර ඒවා තියෙනවා අනාර්ය දේවල්. ඒක අයින් කරන්න දැනගන්නවා කියන එක හරිම අමාරුයි. අඹගෙඩියක් දිහා බලලා මේ අඹගෙඩිය ඉදිලද නැද්ද කියලා හොයන්න බෑ. මොකද සමහර අඹෝ ස්වභාවයෙන්ම රතු පාටයි. සමහර අඹ ස්වභාවයෙන්ම කොළ පාටයි. ඒ නිසා අඹේ දිහා බලලයි වතුර ගලක් දිහා බලලයි මේ කොච්චර ගැඹුරුද කියලා හොයන්න බැරුව වගේ තමයි මේ පුරුෂයා සත්පුරුෂයා අසත්පුරුෂයා අඳුරන්න බෑ මේ ලෝකේ. ඒ වාගේ මේ සමාධියේ නිර්ාමිෂ සමාධිය පවා නැත්නම් අනින්ද්‍රිය බද්ධ කියලා කියන පුළුවන් ඒ සමාධියට අනින්ද්‍රිය බද්ධ සමාධියේ පවා අනාර්ය පැත්තක් තියෙනවා ආර්ය පැත්තක් තියෙනවා ඒක සාමාන්‍යයෙන් මූල ධර්මානුකූලව නම් කියනවා සති උපේක්ඛා පාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි කියලා සතියෙන් සහ උපේක්ෂාවෙන් පිරිසිදු වුණා වූ සතියෙන් සහ උපේක්ෂාවෙන් පැන් වඩන්න ලද්දා වූ හතරවෙනි ධ්‍යාන සමාධිය ආරක්ෂා සහිතව කියනවා ආර්යමන් සද්දේ කියලා. ඉතින් ඒක සමහර විටක හැම කෙනෙකුටම ලබා ගන්න අමාරුයි. ඒ නිසා උඟ දෙනෙක් භාවනා නොකර දැන් කාලේ භාවනා කරන්න බෑ කියලා මෛත්‍රී බුදුහාමරගේ සාසන පැත්තට දාලා ගත කරන කාලයක් තියෙනවා. ඉතින් ඒක බව නොදැන නෙවෙයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ සත්‍වවිසුද්ධි සහ විදර්ශනා ඥාන පෙන්නකොට ද්විතිය අධ්‍යාන සමාධිය තමයි ඒකට ගත්තේ මන්සන්දියට. හතරවෙනි ධ්‍යානෙ නෙවෙයි. ඉතින් මේක පිළිබඳව හොඳ ගවේෂණයක් කරවෝ මට හරියට මතක නැහැ මම හිතන්නේ බික්කු බෝධි වෙන්න ඕනේ ඒ ස්වාමීන් වහන්සේලා තිබුණා මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ ලාංකික මනස දැනගෙන අද මේ සාසනයේ තියෙන தத்துவයක් දැනගෙන විපස්සනා කියන එකක් දැනගෙන ලාංකිකයට ද්විතිය ධානයේ මනසන්දියක් විදිහට පෙන්ලා දුන්නා කියලා. ඒ නිසා ඒ සත්‍යවිචිත්සා විදර්ශනා ඥානපත කියනකොට පේනවා ලොකු ස්වාමීන් වහන්සේ මේ පීතිසුඛං ප්‍රීතිය සුඛේ සහිත දෙවෙනි සමාධිය තමයි මේ විපස්සනාට හරවන්න තිබිය යුතු ප්‍රශස්ත මට්ටම් පෙළලා තියෙන. සරුවචන්ස පෙන්නපු චතුත් අධ්‍යානෙ නෙවෙයි. ඊටත් පල්ලෙහා මට්ටමක තමයි මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරේ අර්පණා සමාධියක් නෙවෙයි උපචාර සමාධිය තිබුණත් ඇති කියලා. හැබැයි ඊට පස්සේ මේ උපයාගත් සමාධිය දිග්ගටම බැඳගත්ත බෙරේ ගහනා වගේ අත්ත නෑර පවත්තන්න ඕනේ. නතර කෙරුවොත් අර සමාජ මට්ටම් බැහැලා අර ඊයේ ලැබපු දේ අද ලබා ගන්න බැරි වෙනවා. ඒ මෙන්න විදිහට කියනවා නම් එන්ජින් එක ස්ටාර්ට් කරලා පස්සේ දිගටම දුවන්න ඕනේ නැත්නම් නතර කරලා තිබුව බැටරිය පහින. දුවන වාහනේ විතරයි බැටරිය දුවන්නේ. ඉතින් ඒ මහසි ක්‍රමයට මේ භාවනා වැඩමුළු දවස් 7ක් නම් 10ක් නම් දිගට යනවා නම් ඒ කාලය ඇතුළත ඒ සමාධිය අල්ලලා දෙනවා වැඩි. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඒ සමාධිය වැටුණට පස්සේ අර දේවල් තටමැව්වට අර දේවල් අදිෂ්ඨාන කරාට අර චිත්ත ශක්තිය තියෙනවා කියලා හිතුවට ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ පටන් ගන්නකොට නෑ කියන්නත් බෑ. නමුත් ඒ සමාධිය නැතුව ඉල්ලුවට නොලැබෙන නොලැබුණාට පස්සේ එයා දන්නේ ඒ සීලේ නැතිකම නිසාද එහෙම නැත්නම් වෙන දෝෂයක්ද ප්‍රකාශ කරනකොට Tamanටවත් විශ්වාස කරන්න බෑ Tamanටවත් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ ඇයි එහෙම වෙන්නේ කියලා ඒ නිසා මේ සමාධිය වල නිර්ාමිෂ සමාධි වෙන්න පුළුවන් ආර්ය අනාර්ය වේදයක් තියෙනවා. ඒ වගේම සමාධියක් තියෙනවා කාපුරුෂයන් විසින් කියන්නේ අසපුරුෂයන් විසින් එහෙම නැත්නම් කාලකන්‍නි පුරුෂයයි කියලා කියන්න පුළුවන්. මේ කයන පාවිච්චි කරන්නේ නරක දේවල් වලට. ඒ කයන ඉස්සරහට දැම්මට පස්සේ කාපුරුෂ සේවිත සමාධි. ඒ කියන්නේ යා තන් ඒ සමාධිය පාවිච්චි කරන්නේ තණ්හාව වඩන්ඩ, මාන්නේ වඩන්ඩ, ditthිය වඩන්ඩ. මට අසවල් සමාධිය හම්බුණයි කියලා කෑගොල්ලන් ගන්න පටන් අර ගන්නවා. ඒ පටන් ගන්න කෙනා ඒ නිසාම විනාශයටපත් වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා උණ ගහ මල් පිපීම නිසා විනාශයටපත් වෙනවා කියලා. කිතුල් ගහට මල් පිපුණාට පස්සේ පොතුහර ගස් තියෙන්නේ. මැදහර නැති පොතුහර ගස් පොතුහර කියන්නේ වටේ විතරයි හයිය තියෙන්නේ. බට ගස්, උණ ගස් ඒ වගේ ගස්වල මල් පිපෙනවා කියලා කියන්නේ විනාශයයි. පොතුහර තියෙන වටේ පොත්ත තියෙන කියන්නේ ලෝභනේ විතරයි තියෙන්නේ. ඇතුලේ හිස්. ඒකේ මල් පිපුණ ගමන් ගහ විනාසයි. මැදහර තියෙන ගස් ගහ පිපින්නේ මල් පිපිල්ලෙන් තමයි යා වැඩි විරපත් වෙලා අරටු බහින්න පටන් අරගන්නේ. ඒක නිසා මේ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට භාවනා කරන අය එවනත මේ අඬහැරීට භාවනා කරන අය එනත මේ ෆැෂන් එකට භාවනා කරන අය කට්ටිය භාවනා කරනවා මම කරන එක හොඳ නෑනේ නොකරන්නේ කොහොඳ නෑනේ කියලා භාවනා කරන අයට මෙතෙන්ද ගියාට පස්සේ ඒ සමාධිය ලැබීමම අහේනියට හිටිනවා මානසික අසහන වලට හේතු වෙනවා කායික රෝග වලට හේතු වෙනවා මොකද ඒ මේ මේ ඒක සේවනය කරන්නේ සමාධිය අසත්පුරුෂ වැඩකට එහෙම නැත්නම් කාලකන්ණි වැඩකට ඉතින් මේ කාලකන්ණිකම ප්‍රපංච ධර්ම ඇතිර තමයි සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ සමාධිය තණ්හාවට පාවිච්චි කරනවා. නැත්නම් තයි සමාධියට ප්‍රේම කරනවා. එහෙම නැත්නම් මේ සමාධිය මාන්නයට පාවිච්චි කරනවා. මට විතරයි මේ සමාධිය තියෙන අනික් කටියට නෑ කියලා. එහෙම නැත්නම් මේ සමාධිය මමයි උපයවුවේ කියලා හිතනවා. නම් කිසි කෙනෙක් හිතනවා නම් මේ සමාධිය මම උපයවුවයි කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඒකේ නා දික්ඨිගත වෙලා තියෙන්නේ කාට වුණත් ඒ අදාළ පසුබිම ආව සමාදීනවා. ඒකේ මේ මම උපේන එකක් නෙමෙයි. ඒක න්‍යාය ධර්මයක්. ඒකේ තියෙන්නේ චිත්ත නියාමයක්. ඒ චිත්ත නියාමයේ දන්නතික් නැහිතනා මේ මම තටමපු නිසා, මගේ පෙරපෙන නිසා, මගේම දක්ෂකම නිසා මේක උපයවුවයි කියලා. ඒක ඇත්තටම ඉතින් හානියකුත් නැහැ. යම් මට්ටමට යනකම් මොකද නැත්තම් කවුරක්වත් මේ වගේ මේ ගීගය දාලා දාලා ඇවිල්ලා මේ දුෂ්කරවත පුරමින් කවුරු හරි තම්බලා දෙන බතක් කාලා එල්ලා දෙන පැදුරක බුදියන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මුල් මුල් මට්ටමේදී ඒ ධ්‍යාන සමාධි එහෙම නැත්නම් අතිමානුෂික ධර්ම එල්ල කරන බව හැබෑව. නමුත් යම් මට්ටමකට ගියාට පස්සේ ඒක මාන්න කරන්න ගත්තොත් මන්න කාරකමකට නැත්නම් ඒක මේ මම උපයාගත්ත දෙයක් කියන්න ගත්තොත් ඒක තෘෂ්ණාවට හේතු වුණොත් ඒක කාපුරුෂ කියන නමට වැටෙනවා. ඉතින් මේකට මම හිතන හොඳම සූත්‍රය අසප්පුරුෂ සූත්‍රය කියලා සප්පුරුෂ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකේ සරුවචනාංශේ ඒ සප්පුරුෂ අසප්පුරුෂ සීල ශික්ෂාවට සාපේක්ෂව සමාධි ශික්ෂාව සාපේක්ෂව ප්‍රඥා ශික්ෂාවට සාපේක්ෂව පෙන්ලා දීලා තියෙනවා. දාන දෙනකොටත් පෙන්ලා දීලා තියෙනවා. වෙන ඕනම දෙයක් කරනකොට එයා හිතනවනම් මම තමයි වැඩියෙන් දාන දුන්නේ අනික් කෙනාට වැඩිය ඒ නිසා මම මට ගොඩක් විග හම්බ වෙනවා අනික් කට්ටිය අපායට යනවා ආදි වශයෙන් මේ දානේ හේතු කරන තමන් උසස් කරලා සලකනවනම් අනු පහත් කරලා සලකනවනම් ඒ දාන දෙන සත්පුරුෂය කියලා බුදුහාමුදුරු කියනවා. අපි සාමාන්‍ය දන් දෙන සත්පුරුෂය කියලා නේ කියන්නේ. මොකද සරුවචනාන්ති කියනවා දාන දෙන අසත්පුරුෂය කියලා නම්බු නාමයක් දෙනවා. ඊට පස්සේ ගොඩක් දේවල් තියෙනවා ජාතිය නිසා, පන්ති නිසා, නෑදෑයෝ නිසා, බලවත්කම නිසා වර්ණවත්කම නිසා ගොඩාක් විස්තර කියලා මේ බණ කියන්න පුළුවන්කම නිසා විනය දන්න නිසා ත්‍රිපිටකය දන්න නිසා මේ සේරට බුදුරජාණන්සේ නම්බුනාමේ දෙන්නේ ඒක දන්න අසප්පුරුෂයයි කිය. මොකද ඒක පාවිච්චි කරන්නේ තණ්හාමාන දිටි වඩන්න. ඊට පස්සේ අපි ඊයේ සාකච්ඡා කරපු විදිහට මේ අර්පණ සමාධියක් උපේන ඉතාම අමාරුයි. ඒක උපේනවා කියන එක ලේසි නෑ. උපයගත්තට පස්සෙත් මට විතරයි පළවෙනි ධ්‍යානෙ තියෙන්නේ අනික් අයට නැතය. ඒ නිසා මම උසස්ය. අනුන් පහත්ය කියලා අත්ුක්කංශන පරවම්බන කරනවනම් ඒකේ නා ධ්‍යානලාභී අසපුරුෂෙක් වෙනවා. අමාරු ඩිග්‍රී එකක් ඒක. ධ්‍යානලාභී අසපුරුෂයා. පළවෙනි ධ්‍යානලාභී අසපුරුෂයා. දෙවෙනි ධ්‍යානලාභී අසපුරුෂයා. තුන්වෙනි ධ්‍යානලාභී අසපුරුෂයයි කියලා නම්බුරාම රාශියක් දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒකල කියනවා මුන් දන්නේ නැතිකම ඒ නැත්නම් මේ නොදැනුවත්කම යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ධානයක් ලැබුණයි කියලා තණ්හාවෙන් හිතුවොත්, මාන්නෙන් හිතුවොත්, ditthියෙන් හිතුවොත් ඒ නිසාම ධානය නැති වෙනවා කියලා. මොකද හිතන හිතවිල්ලක ධානයක් නැහැනේ. ධානයක් තියෙන සතිය හිත තියෙනවා. නැත්නම් යම් කෙනෙක් කියනවා මට මේ පළවෙනි ධානයේ තියෙනවා. නැත්නම් මගේ බුද්ධියට සින්න වෙලා තියෙනවා. මගේ බූදලයට හම්බෙලා තියෙනවා. එහෙනම් මේ දිවෙන ධානය කියනවා කියලා ඒ මඤ්ඤණා කරන තණ්හා මාන දිට්ඨි තුනෙන් හිතන හැම වෙලාවකම අර ධ්‍යානෙ පිරියු. ආයෙත් මුලින් ඉඳලා උපයන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ උපයන ලද ධ්‍යානෙට තරම් වෙන විදියට ඒකට ගැළපෙන විදියට ජීවත් වෙන එක සම්මා ආජීවය වශයෙන් සඳහන් කරලා තියෙනවා. Taman ඉහළ ඉහළ ධර්ම මට්ටම් වලට යනකොට ඒකට ගැළපෙන තාලෙට ආජීවය සකස් කරගත්තේ නැත්නම් කටුසය කරේ රත්තරම් බැඳා වගේ ඒ දරා ගන්න බැරි වෙනවා. තරම් වෙන්න බැරි වෙනවා. ඒක තමයි දේවදත්ත චරිතේ ਸਰවඥාන්සෙත් එක්ක මුදම කැපිපෙන චරිතේ මේ හදාගත්ත ධානය රට රාජ්‍ය පාලනය කරන්න බුදුන් මරලා බුදු වෙන්න රජුන් මරලා රජ වෙන්න පාවිච්චි කරනවා. ඉතින් හිතන්න අමාරුයි මේ තරම් පිරිසුදු කරපු භාවනාවක් ඇති කෙනෙකුට ඒකේ අසත්පුරුෂ හිතවිලි එන්න පුළුවන්ද කියලා. ගිය කෙනාට විතරයි තේරෙන්නේ මේ හිත කියන එක ඊතරම් චපලයි ඊතරම් වංචනිකයි ඊතරම් ෂටයි නමුත් මේ ෂට බව මායාවි බව වංචනික බව දන්න කෙනාට දියටින් ගින්දර ගෙනියනවා වගේ ප්‍රතිපදාව ගෙනියන්න පුළුවන් එහෙම නැත්නම් ජාම බේර ගන්න පුළුවන් ඒ සඳහා අත්‍යවශ්‍ය ගුරුකුලයක් එක්ක වැඩ කරන එක සඳහා අත්‍යවශ්‍ය සත්පුරුෂයෙක් එක්ක වැඩ කරන එක ඒකට අත්‍යවශ්‍යයි Taman නිතරම නියතමානී වෙලා තමන්ට ගුරු උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් ඉස්සරහින් තියාගෙන ඉන්න එකට ආදර්ශයක් වශයෙන් තමයි සරුවචනාංශි බුදු වුණාට පස්සෙත් මම කවුද ගුරුතනතුරේ තියාගන්නේ කියලා මහා සත්පුරුෂ කල්පනාවක් ආවා. ඊටසේ ධර්මයේ තියාගත්තා. ලෝකේ නෑ කවුරක්වත් මේ මේ අනන්ත ජින වූ ඒ අපගේ සරුවචනාංශයට ගුරු වෙන්න. නමුත් උන්වහන්සේ ඒකට ආදර්ශයට ධර්මයේ තියාගත්තා. දැන් අද භාවනා ලෝකේ දිහා බලනද කී දෙනෙක් තමා විසින්ම සිවුර පොරවගෙන පැවිද්ද ප්‍රකාශ කරනවා. තමා විසින්ම මේ මේ මට්ටම් වලටපත් උනායි කියලා මාළකට එන්නේ කියලා ආරාධනා කරනවා. ඒකේ මාවට පස්සේ 1 2 3 4 දෙනවා. දුන්නට පස්සේ කියනවා මේ නෑ කියන්න එපා ඒක තියෙනවායි කියන්න කියලා අරයා කිවිස ගන්නවා. ඊට කරන්නේ ඒ මනස කිව්වොත් එම ඔයි කිව්වට මට නෑ කියලා ඇඟේ උලනවා. ඉතින් ඊට පස්සේ එන අවුලයි අර මනුස්සයා නිකමට හරි කිව්වොත් එම නැහැ කියලා પરම්පරාවම ඉවරයි. ඉතින් මන්න මේ වගේ දේවල් වලදී කියනවා ඒක කාපුරුෂ සේවිත සමාධි. අකාපුරුෂ සේවිත සමාධි කියලා කියන්නේ එහෙම පුරුෂයෝ දකින්න ඕනේ අපි සමාජයේ. දැකලා කියන්න ඕනේ මේ ආධ්‍යාත්මික ජීවිතේට ගියාට තාම පිසු වැඩෙන තියෙන අවස්ථාව, තාම තණ්හාමාන දිට්ටි වැඩෙන තියෙන අවස්ථාව, එහෙම නැත්නම් තාම අසත්පුරුෂ වෙන්න තියෙන අවස්ථාවේ 100 100ක් වැළකීලා නැහැ. ඒ සඳහා තියෙන ආරස්සක ක්‍රමේ තමයි අර වගේ නිහතමානී ජීවිතේ සම්මා ආජීවය සකස් කරගන්න එක නිතරම ගුරුවරයෙක් හකුරු කණ්ඩ හරි ගමන්නේ ගුරුවරයෙක් ඉස්සරහින් තියාගන්න කියනවා. ඒකට ගුරුවරයා පෙන්ලා දෙනවා යන්න පොය වැඩේට පොඩ්ඩක් හිමීට යන්න පොඩ්ඩක් පස්සර වෙන්න. එතකොට හිතෙන්නේ ලොකු ශාංශය ලියලා තිනවා ඒක පෙන්ලා දෙන්න හදනකොට ඔය සමත විදර්ශනා භාවනා මාර්ගයේදී මේ ගුරුවරයා මට ඊර්ෂ්‍යයි ගුරුවරයාට මේක හම්බෙලා නැහැ ඒ නිසා මට හම්බුණාට පස්සේ මාව පස්සට දාන්න හදනවා කියලාලු හිතේ. ඒ තරම්ම සපුරුසයි. ඒ තරමටම සපුරුසයි ඒ ගුරුවරයා ඇතරලා වෙන ගුරුවෙක් ගාවට යනවා. මොකද එයා කැමති නැහැ මම මම භාවනා කමටහන් සුදු ගන්න ඒක තේරුමක් නැහැ. අර සුදුසුකම් නැහැ. ගුරුවරයා දන්න රාත්තල් ගන්න දැනතුව කම්මඩ කාලා ඉන්න මිනිහෙක් කියලා. ගුරුවරයා ඒක කියන්නේ නැහැ. පොඩ පැත්තකට යනකොට හිමීට යන්කෝ කියනවා. රුස්සන්නේ. අන්නේ මේ ගතිය සමාධියක්ද ප්‍රඥාවක්ද කියලා බැලුවොත් මේ සමාධිය නිසා පහළ වෙන්න පුළුවන් අවිද්‍යාවක් මෙතන කතා කරන්නේ. ඒ අවිද්‍යාව පහළ වෙනව වෙනව වෙනවමයි. කිසිම කෙනෙකුට ඒක පහළ නොවී යන්නේ ඒ නිසා අපිට ඉස්සෙල්ලා ගිහිල්ලා ඒක පහළ වෙලා අනාගත කෙනෙක් දකිනකොට මට අනාගාමි වෙන්න පුළුවන්. අනාගත කෙනා දකින්න එක අත්‍යවශ්‍යයි. ඒකත් සාසනයේ අත්‍යවශ්‍ය කොටසක්. එහෙම නොවුනොත් හිතන්න බෑ. මේකේ ධර්ම සංකීර්ණයි. මේකේ තරම්ම සියුම්. ඉතින් ඒක නිසා මේ අර එලෝ මෙලෝ තපදෙන සමාධිය කියන මට්ටමේදී මේක ඉච්චර අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ නිරාමිෂ සමාධියට යනකොට අපේ පිහිය ගොඩක් ගාලානේ තියෙන්නේ. දැන් ඕක කොපුවක දාන්න ඕන. එළිය තියන්න හොඳ නැහැ. දැලිපිය හදලා තියෙන්නෙම නමපු ගමන් කොපුව ඇතුලේ. ඔය සාමාන්‍ය කැත්තක් පොරක් වගේ තියන්න බෑ දැලිපියක්. ඒ වගේ ඉස්සරහට යන්න යන්න මේ ඒ සියුම් භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ ආරස්සාව ඒ සූක්ෂම භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ආරස්සාව තමයි බලපාන. ඉතින් ආරස්සාවත් එක විදියක හික්මීමක්. එක විදියක ශික්ෂාවක්. ඒක පේන්නේ Taman විහිං නීති පනව ගන්නවා වගේ. සමාදාය සික්කති සික්ඛාපදේශු කියලා කියනවා. ඉල්ලගෙන සිල්පද සමාදන් වෙනවා. මට අනුකම්පා කරලා මට පන්සිල් දෙන්න. මට අනුකම්පා කරලා අටසිල් දෙන්න. මට අනුකම්පා කරලා දසසිල් දෙන්න කියලා මේ පුත්‍රජානසිකේ සාසනයේ තියෙන මේ සීලය ඉල්ලුවේ නැත්නම් දෙන්න එපයි කියලා කියනවා. ඉල්ලන්නේ ඒ හිත යම් මට්ටමකට දියුණු වෙනකොට ඒ දියුණුවට ඒ තාය කොපුවක් අවශ්‍යයි. ඒ වගේ අරසක බලල්ලක් අවශ්‍යයි. එහෙම නැතු මේ සිල්පද ගන්නට පිංසිතේ වෙනවා කියන කතාවක් නැහැ. ඉහළට යන්න යන්න ඒකට අදාළ සිල්පද සියුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පේනවා සංඝ සමාජයේ දිහා බලනකොට ඒ සිල්පද වලට කරන ගෞරවය දිහා බලනකොට පේනවා ඒ කවුරක්වත් එම් බණ භාවනාවක් කරගෙන ඒ වැඩෙන ධර්මයට වැඩෙන තමාදියට වැඩෙන විපස්සනා ඥාන වලට ගැළපෙන සිල්පද නෙවෙයි රකින්නේ මේ ඉලක්කම් ගන්නට ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ Tamange පට්ටියේ ඉන හරක් ගන්න දන්නේ නැතුව ඒ මනුස්සයාගෙන් කවදාකවත් හරප්පට්ටිය රැකෙන්නේ නැහැ. ඒ මනුස්සයා හරක් ගන්න දැනගන්න ඕන. ඒ වගේ දැනගන්න ඕන මේ සිල්පදේ රකින්නේ මොනතරම් සමාධියක් රැකෙන්නද මොනතරම් ප්‍රඥාවක් රැකෙන්නද කියලා. ඒ වගේ තියෙනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍යක්. ඒ ප්‍රත්‍ය දැකගන්න සිල්ලුතුන් අතරමෙ ඉන්න ඕනේ. ඒ වගේම සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ. ගුරු ඇසුරක් තියෙන්න ඕනේ. උපදේශයක් ගන්න නිහතමානී වෙන්න ඕනේ. ආන් ඒ ටික නොවුනොත් අද සමාජයේ දිහා බලනකොට භාවනා වැඩි වුණාට මේ කාපුරුෂ සේවිත සමාධියට ඇබ්බැහි වෙන ගතිය අර මුලින්ම දවසේ මං කිව්වා වගේ සුරාවට තියෙන ඇබ්බැහිය වගේමයි. ස්ත්‍රී දූර්තයේ තියෙන ඇබ්බැහිය වගේමයි. සූදුවර තියෙන ඇබ්බැහිය වගේමයි. ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛු දුත්තෝ චයෝ නරෝ ලද්දල්ලද්දම් විනාසීති තම්පරා භවතෝ මුඛං එනිසා මේ සමාධියේ විශේෂයි මේ කරුණු කියනකොට උඟ දෙනෙක් හිතන්නේ මේක මේ මේ හැදෙන කෙනාට ඊර්ෂියාවට කියන එකක් එහෙම නැත්නම් මේ අමාරුම උපයාගත්ත දේ පාච්චල් කරන්න හදන එකක් එහෙම නැත්නම් මේ සාසනෙ කරන නරක වැඩක් කියලා හිතෙනවා ගොඩ ඉඳලා බලනකොට නම් එහෙම තමයි පේන්නේ. නමුත් ගිහිල්ල වෙලා කවදා හරි සමාධියක් නැතිවීම හරහා දුකටපත් වෙච්ච එකනට තේරෙනවා සමාධිය උපේන එකත් අමාරුයි. අමාරුම දේ තමයි අමාරුවටත් වැඩිය අමාරු දේ තමයි කාර්සහ කරන එක. ඒ නිසා මේ කාපුරුෂ සමාධිය කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්න ඉස්සෙල්ලා ඊයේ කරපු අපි ගිය දේශනාවේ පොඩි තව භාවනා ජීවිතයට දාලා කාරණාවක් මතක් කරගත්තොත් මම හිතනවා මේ ඊයේ කරගෙන ගිය කතා ශරීරයේ දිගේ ඒ ඒ යවනිකා දිගේ තේරුම් ගන්න පුළුවන්. අපි යම් වෙලාවක මේ නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියලා ප්‍රසිද්ධ විචිකිච්ඡා කියලා ප්‍රසිද්ධ මේ නීවරණ ටික විතක්ක ਵਿਚාර පීචි සුඛ ඒකග්ගතා කියන ධානාංගයන්ගෙන් පෙරලා බිම දාගත්ත වෙලාවේදී ඒ කෙනාට අර්පණා චිත්තේ කියලා එනතන් ඒ ධ්‍යාන ලෝකෙට සමවදිනවා, ගෙවදිනවා, රිංග ගන්නවා කියන එක සිද්ධ වෙනවා. ඒක චිත්තක්ෂණවල හිමෙන්නත් පුළුවන්, දිගට දිගට යන්නත් පුළුවන්. ඉස්ලාම තාට්ටම් වෙන්නේ බොහොම චිත්තක්ෂණ වාතේ. ඊට පස්සේ ආයක වශී කරමින් වශී කරමින් ඊගාව ධ්‍යානයකට යන්න ඉස්සර වෙලා අන්ත මේ ප්‍රථම ධ්‍යානයේ ඉඳද්දිම තව තව කනව වෙනුවට මේ ලබාගත් එක ඇත්තද නැත්තද කියලා බලන්න වශී කිරීමක් කරනවා සිද්ධි කිරීමක් කරනවා. ඒකට පංච වශීතා කියලා ආවජන පච්ච වෙකන ආදි වශයෙන් ඒ සමවදිමින් ගොඩේමින් සමවදිමින් ගොඩේමින් සමවදිමින් ගොඩේමින් ඒකේ සමාධි නැති හිතයි සමාධි හිතයි අතර සංසන්දනේ බලමු. ඉතින් ඒ විදිහට මේ කරගෙන යනකොට තමයි Tamanට තේරෙන්නේ සමාධියක ඉන්නකොට දැනෙන ಗುಣ වෙනස තේරුම් ගන්න සමාධියෙන් ගැලවෙන්න ඕන. සමාධියෙන් ගැලවිච්චාම තියෙන අවුල සමාධිය නැති වෙලාවේ තියෙන වික්ෂිප්ත භාවයේ තේරෙන සමාධියට යන්න ඕන. ඒ කරේට ආස්වාස කරන වෙලාවේදී ප්‍රසවාසය නෙවෙයි කියලා දැනගන්නවා වගේ. ප්‍රස්වාස වෙලාදී ආස්වාස නෙවෙයි කියලා දැනගන්නා වගේ ඒ වගේ යෝගාවචරය අදිඨාන වශීතාවේ සමාපජ්ජන වශීතාවේ උත්ථාන වශීතාවේ පච්චවිකන වශීතාවේ ආදි වශයෙන් සමාධියේ යමින් එමි යමින් එමි දිගට දිගට කරන ගමන් සමාධි කාලය වැඩි කරනවා. ඒක ඇත්තටම මේ පාවොක්සයිඩ්ත් එක මම ගොඩක් ළඟින් වැඩ කරා. ඒ ශාංශය මතක් කරනවා ඒ වශීතා පුහුණු කරන වෙලාවේ අර ලැබපු සමාධිය තැප විඳින්න වෙලාවක් නැහැ. ඒ සමාධිය කොනහා කොනහා බලනවා වගේ. මේක නිකන් රත්තරන් කෑල්ලක් ගෙනියලා උරගලිය උර උරා උරගගා බලනවා වගේ මේක හරිද කියලා. ඉතින් ඒක හරියට තමන්ම ලැබපු සමාධිය අව탁සීරු කරනවා වගේ වැඩක්. තමන්ම ලැබු සමාධිය විචාර බුද්ධියෙන් බලනවා. විවේචන බුද්ධියෙන් බලනවා. පිටකෙනෙක් බලනවා වගේ බලනවා. ඒක තමයි උඟ අද කෙරෙන්නේ නැති වැඩේ. බොහොම ඉක්මනට අර සමාධිය ලැබුණා මේ සමාධිය ලැබුණයි කියලා ගත්තට ඒක උරගා බලන්නේ ඒක හරියට මේ අද තියෙන මේ සූක්ෂම උපකරණ කඩවලට ගිහිල්ලා ගත්තාම ඒක ඇතුලේ තියෙන ලොකු පොතක්. ඒ පොත බලන්නේ නැතුව මේ උපකරණේ පාවිච්චි කරන්න එපයි කියලා තියෙනවා. මේක කරුණා කරලා පාවිච්චි කරන්න ඉස්සලා මේක විස්තර ටික කියවන්න නැත්නම් අපි මේක වග වෙන්නේ නැහැ කියලා. ජපානයේ කරපු සමීක්ෂණයක පෙන්ලා තියෙනවා 98 දෙනෙක් කවදාකවත් පොත බලලා නෙවෙයි උපකරණේ පාවිච්චි කරන්නේ. ගත්ත ගමන් චක්කාලා ගැහුවා පිච්චිලා යනවා. ඉතින් එතකොට අපිට නඩු දාන්න බෑ මොකද අරගොල්ල කියලා තියෙනවා මේක හම්බුණාට පස්සේ මේක හම්බ කරන එක ඇත්ත. ලොකු සියුම් තාක්ෂණයක් මේකේ තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න ඉතල පොත කියවුවා. කිසි කෙනෙකුට ඉවසන්නේ නැහැ. ධානයක් හම්බෙච්ච ගමන් ඊගායකට පයින් හදනවා. මොකද ඇත්තටම මේ වෙලාව ලොකු උද්‍යෝගයක් වෙනවා. නමුත් ඒක අර මේ පන්නරේ තියාගෙන එහෙම නැත්නම් ඒක වශී කරගන්න ඉවසන් නැතිකමෙම පේනවා සත්පුරුෂ කතිය. සත්පුරුෂෙක් වෙන්න නම් මේ ලැබපු එක තහවුරු කරගන්න නැතුව ඉදිරියට යන්න නරකයි. යුද උපක්‍රමවල තියෙනවා යුද පෙනකොට පහර දුන්නාට පස්සේ පරීක්ෂා මෙහෙයුමක් කියලා එකක්. අල්ලගත්ත ඉඩමේ අපි කිව්වොත් සාර්ථක උනායි කියලා අලුත් ඉඩමක් අපි අල්ලගත්තොත් ඒකේ පරීක්ෂා මෙහෙයුමක් කරලා බලන්න ඕනේ මේකට ආයුධවල්ලා තියනවද බින්ගයට ඉඳගෙන තාමත් සෙබළු ඉන්නවද කියලා බලලා ඒක ස්ථාවර කරගන්න ගම් පෙරමුණේ යුද්ධ පහර දීම කරන්නේ පහර දීපු ගම අරක ආරක්ෂක මෙහෙයුමක් කරන්න ඕනේ කරලා ඉවර වෙලා තමයි හමුදාපති දෙන්නේ දැන් ආයෙසරයක් ගහපන් කියලා. ඉතින් එහෙම නැතුව ගහගෙන ගහගෙන ගියොත් වෙන්නේ මොකද්ද? හතුරා බිංගවල් හරණ යට වෙලා ඉතිනවා. අර පෙරමුණ ඉදිරියට ගියාම ඉතරෙන් පස්සේ දෙකෙම ගන්න. ආයෙ ගොඩ එහෙමනක් නැහැ. ඒ වගේ පහර දීමක් කෙලස් වල සිද්ධ වෙනවා. කොටියට වෙඩි තිබ්බට පස්සේ කොටිය පණ කඩාන දුවනවලු. දුවනකොට ඌ ලේ පාර තියනවනේ. ඉතින් දඩයක් කාර්යය පිටිපස්සේ එළවනකොට ඌ රවුම ගිහලා පිටිපස්සෙන් එනවා. දැන් ඉන්නේ කොටිය මාරාන්තික වෙලාවේ. දැන් පේනවා දඩයක්කාරයා ලේ බල බල යනවා පෙන්නට පස්සේ දඩයක්කාරයා හිතන්නේ මේ ඉස්සරහ පැත්තේ කොටි අල්ලන්න යනකොට පිටිපස්සෙන් ඇවිල්ලා ගහයි කියලා. කොටියෙක් මට කියප එකක් නෙවෙයි පොතක දකපු එකක් මම මේ කියන්නේ. අපිට මේ ඉස්සරහ බලාන එලවනකොට පිටිපස්සේ නමුත් උගේ තියෙන ගතියලු එක ඒ වාගේ තමයි මේ කෙලෙස්. අපිට අන්දලා ඉස්සරහට යවලා මාන්නේ පොඩ්ඩක් දානවා. තණ්හාව පොඩ්ඩක් දානවා. මම මේ පොඩ්ඩක් දැම්මට පස්සේ අපිට කටමැත දොඩවන්න පටන් ගන්න මට අරක හම්බුණා මේක හම්බුණයි කියලා ඉදිරියට යන්න බැරි වෙනවා. කොහමරි අපි මේ කතාව පොඩ්ඩක් පැත්තක තියලා බලමු. මේ ප්‍රථම ධානය ලැබුවයි කියලා හිතමු. ඒක වශී කරගත්තයි කියලා. වශී කරගත්තට පස්සේ එයා ඒ ආවජන නෑ නෑ මේ අදිඨාන වුඨාන වශීතාවේදී තේරුම් ගන්නවා සමාධියට සම වදින වෙලාවේ ප්‍රතිමධ්‍යාන සමාධිය වදින වෙලාවේ මේ විතක්ක ਵਿਚාර කියන දෙක නැත්නම් විතක්කේ කියන අරමුණට හිත නංවන එක පහර දින්නේ වරදින්නේ කෙලින්ම තමන්ගේ මූල කර්මත්තාන්මයි වදින්නේ. එතකොට හුත්තටම යන යන වතාව කියනවා දැන් නම් මගේ හිත ආනාපානෙමයි. පිම්බීම කෙලිම නම් ධ්‍යාන කතාවක් නෑ. නැත්නම් මොන මොන නිමිතකට ඒක තමයි හිත ස්වභාවයෙන් නගින්නේ කියලා විතක්කේ කී කරුවේ. ඒකට ਵਿਚාරෙන් කියනවා අරමුණ තමයි යන්නේ. අරමුණ තමයි යන්නේ බය වෙන්න දෙයක් නැහැ කියලා. දැන් යෝගාවචරය මේ නිසා රැල් බුරුල් බුරුල් කරන ගත්තොත් සැහැල්ලු වෙච්ච ගමන් විතක්කේ ඉඳලා හිටලා ආයෙ පයින්නවා කාමච්ඡන්දයට. ආයෙ පයින්නවා පිටපිට තැන් වලට. ගිය ගමන් දැන් යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේක ධානයක් නම් අරමුණටම විහිදෙන්න එපා හිත. දැන් ඕන් හිතපු ගමන් ටක් ගාලා අතීත දෙයක් මතක් වෙලා ආයෙ එනවා ධානයට. අනාගත දෙයක් ගිහිල්ලා ආයෙ හිටිනවා. එතකොට තේරෙනවා දැන් අර ධානය එක යායට යන්නේ නැහැ. ਵਿਚාරය නොමගරිනමාව. විචා විතක්කේ. ਵਿਚාරයට මේක අල්ලගන්න බෑ. අන්තිමට බලනකොට දැන් ඉන්නේ ධානයකද නැද්ද කියලා ටික වේලාවක් යනකොට යෝගාවතරයට අඳුර ගන්න බැරි මේක සාමාන්‍යයෙන් කියනවා පළවෙනි පටන් ගන්නකොට විනාඩි 5 10 වගේ කරගෙන කරගෙන යන්නේ. නමුත් විනාඩි 45 පැනනට පස්සේ සාමාන්‍ය යෝගාවචරයේගේ මේ ධ්‍යාන ශක්තිය ඊටු විනාඩි 5 තුල 15 තුල පිරෙහෙන පටන් ගන්නවා. පිරෙහෙන පටන් ගන්නකොට දැන් විනාඩි 45 ඉඳලා 60 විතර වෙනකොට ධ්‍යානයක ඉන්නවද නැද්ද කියලා අඳුර ගන්න බෑ. හිත කාමච්ඡන්දරත් පයින්න හැබැයි ආයේ එන්නේ අරමුණට. ආයේ ව්‍යාපාදයට පයින්නවා. නිදිමතට පයින්නවා. මේ මේ පොඩි පොඩි පොඩි පොඩි මාතු එන්න පටන් ගන්නවා. ඒතකොට යෝගාචර තේරෙනවා. මුලදී නම් විතක්ක ਵਿਚාර දෙක කීකරුයි කිවා අහනවා. නමුත් ඒක ටික වේලාවක් යනකොට ධානයේ දිගේ යනකොට මේ විතක්කය පිටපොටපයින්. ਵਿਚාරයට මේක අල්ලගන්න බැරි වෙනවා. එතකොට ආවජන සමාපජන නිතර නිතර කරන යෝගාවචරයට තේරෙනවා විශ්වාසයෙන් වගකීම විතක්ක ਵਿਚාර වලට දුන්නට මුලදී ඒ දෙන්නා අර උසස් වීමක් හම්බෙච්ච ගමන් මිනිස්සයා සාදරෙන් වැඩ කරනවා වගේ ටිකක් කල් ගියාට පස්සේ ඒ සාධරකම නැති වෙනවා. ඒක නිසා තේරෙනවා මේ විතක්ක ਵਿਚාර දෙක මම ඉන්න ධ්‍යාන කාලයේ සමාධි කාලයේ අවසාන වෙනකොට මං කියන දේ අහන්නේ නැහැ. පිටපයින්. ඉතින් ආට කල්පනා වෙනවා අනේ මේ දෙන්න නැති. විතක්ක ਵਿਚාර දෙක නැති දෙවෙනි සමාධියක් නැත්තම් කියලා බුදුහාමුදුරුවෝ වචන ඇහිලා තියෙන්න ඕනේ. යෝගාවචරත් කල්පනා වෙන්න ඕනේ මම මෙතෙක් සේවයට යොදපු විතක්ක ਵਿਚාර දෙක ඉඳපු ගමන් පිටපොට යනවා කියන. එතකොට තමයි යෝගාවචරය ඒ අවිතක්කං අවිචාරම් පීති සමාජිතම් පීති සුඛං කියන විදිහට විතක්ක ਵਿਚාර දෙකෙන් තොර පීති සුඛ ඒකග්ගතා කියන ප්‍රණීත ධානාංග වලින් සමන්නාගත දෙවෙනි ධානයට වැටෙන්නේ. ඉතින් මෙතනදී අර අපේ මහාශී ක්‍රමයට කතා කරොත් එතන විපස්සනා ක්‍රමයට කිරුවොත් පළවෙනි ධ්‍යානෙට යනකම් මෙනෙහි කිරීම කරන්න ඕන. පළවෙනි ඉඳලා යනදලා දෙවෙනි ධ්‍යානෙට යනකොට මෙනෙහි කිරීම කළොත් දියුණු වෙන්නේ නැහැ. ඒක නතර කරන්න ඕනේ. ඒ නිසා මේ පළවෙනි ධ්‍යානයේදී එතෙන්ට එනකන් උදව් කරපු විතක්ක ਵਿਚාර දෙක, ඒ කියන්නේ නිදිමත නැති කරපු විචිකිච්ඡාව නැති කරන්න උදව් කරපු මේ ධර්ම දෙක අන්තිමට නහයට අහන්න නැතුව යනවා. ඒක තේරුම් ගන්න නැතුව එයාගේ අඩුපාඩුව තේරුම් ගන්න නැතුව දෙවෙනි ධ්‍යානෙට ගියාට යෝගාවචරයට එයාට තේරෙන්නේ නැහැ මේ මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඒක හේතු ගන්නන්න ඕනේ. දෙවෙනි ධ්‍යානට යන්න ඉස්සෙල්ලා. මෙන්න මේකෙම සමාන දර්ශනයක් භාවනා කරන යෝගාවචරයට විපස්සනාදී සිද්ධ වෙනවා. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අපි වම දකුණ කියලා භාවනා කර කර යනකොට සක්මනේදී ටික වේලාවක් ගියාට පස්සේ තේරෙනවා මං යන බව දන්නවා. gediy pitima ඇවිදිනවා. මෙනෙහි කරන එක කරදරයක් කියලා. එතකොට මේ යෝගාවචරයට මෙනෙහි නොකර උත්සාහ කළ බලන්න වෙනවා. මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදින බව දන්නවනේ ඒ නිසා බලන්න හිතෙනවා මෙනේ නොකර යන්න ඒ මෙනේ නොකර යෑම සහ අනායාසයෙන් සක්මන් කිරීම අනායාසයෙන් මේක සිද්ධ වෙන ගතිය හරිම අමාරුයි අල්ලන්න අනායාසයෙන් යනවනම් මෙනේ නොකර ඉන්න බලන්න පොඩි උනන්දුවක් කරන යෝගාවචර මෙනේ කරන්න ඕනේ ඔහොම යන්න අරින්න සතිය තියනත් කියලා බලන්න කියලා. ඒක හරියට කියනවනම් අර සමත පළවෙනි ධ්‍යානෙ ඉඳලා දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර දෙකෙන් තොර පීතිසුඛ ඒකග්ගතා සහිත දෙවෙනි ධ්‍යානෙ මට ලැබේවා කියලා අදිෂ්ඨාන කරන කතාවක් තියෙනවා. ඒ වගේ යෝගාවචරය පරියන්කේ පළවෙනි දවසේ හොඳට සක්මන හරිය වෙලාවේ විනාඩි 35 45 යනකොට තේරෙනවා දැන් සක්මනට කොක් ගන්න දෙයක් නැහැ මෙනෙහි කරන්න දෙයක් නැහැ යනවා. ඒත් යෝගාවචරය දන්නේ දැන් මෙනෙහි කළ යුතුද නැද්ද කියලා. මේ යෝගාවචරයට කමඨාන් වාර්තාවට මේක සෞඛ්‍ය සම්පන්න විදිහට වාර්තා කරන්න පුළුවන් වුණොත් අහගෙන ඉන්න කෙනාට තේරෙනවා දැන් මෙයාගේ හිත විතක්ක ਵਿਚාර නැතුව මෙනෙහි කරන්නේ නැතුව යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සක්මනේ ඉන්න බව දන්න. අන්න මේ කටයුත්ත නොකළොත් කියන මෙනෙහි කිරීම අතහැරියේ නැත්තම් මෙනෙහි කිරීමම සමාධියට බාධාවක් වෙනවා. මෙතෙක් උදව් කරපු මෙනෙහි කිරීමම සමාධියට බාධාවක් වෙනවා. ඒක කියලා දෙන්න කිසි ගුරුවරයෙක් නැහැ භාවනා කරන වෙලාව. යෝගාවචරයම ආර්ය පරිශ්‍රණය කරලා විතක්ක ਵਿਚාර කොයි වෙලාවක කළ යුතුද? කොයි වෙලාවක අත්‍යහරිය යුතුද කියන එක ඉතාමත්ම වැදගත්. ඒක මොනම වෙන ශිල්පයකවත් අපිට අහුවෙන එකක් නෙවෙයි. ඉතින් ඒකටි යෝගාවචරය විසින්ම හදාරලා අත්තරද්දගෙන කරන්න පුරුදු වෙන්න ඕන. ඒකේ ලාභයක් තියෙනවා. වාසියක් තියෙනවා නේවාසිකව භාවනා කරන එක්කනට මේ ඊයේ තියෙන දැනුම අදට උදව් වෙනවා. gedara dore භාවනා කරන එක්කනට කොච්චර කරන්න ඕනද කොතනින් නතර කරන්න ඕනද කියන මේ සූක්ෂම කාරණා තේරෙන්නේ ඊට පස්සේ අපි හිතමු මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව මට දැන් දක්මන කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසආද දෙක වෙන් කළ අඳුරන්න බෑ. හැබැයි හුස්ම ගන්න බව දන්නවා. එහෙමනම් මෙනෙහි නොකර දිගට පවත්නවා. පවත්නකොට මේක හරි පාරට වැටලා මේකේ යෝගාවචරගේ සත්පුරුෂ ගති මත වෙන පුංචි ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඉස්සර මම මෙනෙහි කර කර කරපු දේ දැන් මෙනෙහි නොකර සිද්ධ වෙන්න පටන් ගන්නවා කියලා ඒ ප්‍රමෝදය තමයි පත්‍ති පිනා යන ප්‍රීතියක් බවටපත් වෙන්නේ. මෙනෙහි කරන තාක්කල් ප්‍රීතිය ප්‍රමෝදයක් එන්නේ ඒක නිසා ඉහළට යන්න යන්න පහළ පහළ තියෙන ගොරෝසු ගොරෝසු ධානාංග හලනවයි කියන එක Saturn 5 rocket එක උඩට යන්න යන පිච්චිච්චි පිච්චිච්චි shuttle එක බිම දාන්න ඕනේ. ඒක යන්නේ වල පැසිෆික් සාගරේ උඩ. ඒ නිසා මුල්ම අඩි ගාන උස්සන්න ඒ යටම තියෙන ඉන්ධන විශාල ප්‍රමාණයක් දානවා. දවපු ගමන් ඒ ඉන්ධන ටැංකිය බරක් වෙනවා. ඒක ගලවලා හලන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ඉන්ධන ටැංකියට දහණේ යනවා. ඊට පස්සේ ඒක නිකන් අහස්කුරක්පත් වෙනවා වගේ ගිහිල්ලා ඒක ඉවරනෝ ටික අහලන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි එක කක්ෂගත වෙනකොට තුන්වෙනි එකත් අහලන්න ඕන. ඒක පල්ලෙහාට වැටෙනකොට ඒ ඉතුරු වෙච්ච කබොල්ල ගොඩබිමකට එහෙම වැටුනොත් මොන හනදක් වෙයි දන්න එක උල්කාපාතයක් වගේ. ඉතින් ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ පැසිෆික් සාගරයට වැටෙන්න. ඉතින් ඒක හදන්න කෝටි ගණක් යනවා. නමුත් පිච්චුනට පස්සේ හැලුවේ නැත්තම් ඉහළට යන රොකට් එකට බර මල වාතයක් වෙනවා ඒක. අන්නේ ඒ ධර්මයේ මේ මුලින් මුලින් විතක් ਵਿਚාර දෙක අහනවා ඊට පස්සේ ප්‍රීතිය කරගෙන යනකොට මිනිහත් නැහැ දාන්න නැතු යන. එයාත් එන්න පටන් අර ගන්නවා අනම්මනම් බයිලා ගියාගෙන එයාත් විතක්ක ਵਿਚාර කරන වැඩේ කරනවා. උගෙත් කණ්ඩ දෙයක් ගහලා එලවන්න ඕනේ. දැන් ආණ්ඩුවක් දිනනකන් මේ මේ ඡන්දේ වැඩ කරනකම් තග්ස්ලා පාවිච්චි කරාට ආණ්ඩුව දිනුවට පස්සේ ඔක්කොම හිරේ දාන්න ඕනේ නැත්තම් ආණ්ඩුවක් කරන්න බෑ. අර කාලේ සල්ලි ගෙවන්න ඕනේ පෝස්ටර් ගහන්නයි අරේ මේ පොලිසිය එනකොට දුවලා පෝස්ටර් ගහන්න උන්ට සෑහෙන ගණක් ගන්න ඕනේ. ගැහුවට දිනුවට පස්සේ උන් ආවොත් එහෙම තමයි සමහර මෙච්චරක් දෙනවා දීපන් කියලා කියනකොට කෑ ගහන්න එපා නැටුවොත් පොලිස් ප්‍රතිට කියනවා. තමසේගේ කරට්ටුවත් එකේ තමසේට යන්න වෙනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදී නැතුව ආණ්ඩුවක් කරන්න බෑ. රජයක් කරන්න බෑ. මම් බහරන හොරයි රජ්ජුරුවෝයි වෛශ්‍යාවයි රැට එකට ඉන්නේ. එනිසා නිකන් බොරුවට වැරදි වෙලා රජ්ජුරුවන්ට වෛශ්‍යාව ගැන ඔත්තු දෙන්න යන්න බෑ. මොකද ඔත්තු ඔත්තු දුන්නොත් ඔත්තු දෙන වෙලාවේ කියවෙන්න ඉඩ තියෙනවා රජ්ජුරුවාදී. කියවෙනවමයි. ඔය ජේම්ස් බොන්ඩ් ෂෝස් වල ඕකේ තියෙන එකම රහස. ඒ වගේම තමයි ත්‍රස්තවාදියා ගැන, මදාවියා ගැන රජ්ජුරුවන් තොරතුරු දුන්නාට රජුරෝ ඊගාව කොන්ත්‍රාත් දෙක දෙන්න ඉස්සලා කියනවා අහවලාඹ ගැන පොඩක් පරිස්සමෙන් ඉන්න එක්ක ඌ නැති කරපන් නැත්තම් පරිස්සමෙන් ගියා. ඉතින් ඌ ඇවිල්ලා ඔත්තු දීපේකනා කනවා. ඒ වගේ තමයි මේකෙත් පොඩි පොඩි සෙල්ලම් ටිකක් තියෙනවා. විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන්න ඒ ඒ ධ්‍යාන ගොඩනැගිල්ලට ගොඩ වෙනකම්. ඊට පස්සේ ඕන් නැත්තම් මේ හිටපන් ඉන්නවනම් දඟලන්න නැතුව දඟලුවොත් හලම්. හැලුවට පස්සේ විතරයි දෙවෙනි ධ්‍යානෙ කියන ප්‍රීතිය අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි ධ්‍යානෙදී ප්‍රීතියත් ඔය වැඩේම කරනවා. අපි කිව්වොත් මට භාවනා කරනකොට ප්‍රීතිය තිබුණයි කියලා. ඒ කියන්නේ ආ ප්‍රීතිය හොඳ පැත්ත විතරයි දැකලා තියෙන්නේ. ඒක වැඩ අරගෙන හලන පැත්ත දැකලා නැහැ. විනිවිද කරන සමුදේ පැත්ත විතරයි දැකලා තියෙන්නේ. නිරෝධය දකින්න කැමති නැහැ. එහෙමනම් ප්‍රීතිය ඇණයක් වෙනවා, කොක්කක් වෙනවා, වාතයක් වෙනවා, උදැල්ලක් වෙනවා. ඊට පස්සේ ඒක ගියාට පස්සේ සුඛය ඒක බොහෝ ප්‍රහීත දෙයක්. හැබැයි මෙයත් ඇණයක් වෙනවා, උදැල්ලක් වෙනවා, වාතයක් වෙනවා. ඒකත් හලන්න ඕන. ඉතින් නිසා ඕනෙම ධර්මතාවයක අපි ගත්තොත් විතක්ක ਵਿਚාර පේසසුක එකක් ගතා කියන ඒවා වුණත් හට ගන්න වෙලාවේදී සමුදේ පැත්ත බැලුවොත් ඉදිරියට යන්න පුළුවන්. නමුත් ඒකම අරසාවට ප්‍රශ්නක් වෙනකොට Nirodhe දකින්න ඕනේ යකි. හාලන එක දැනගන්න ඕනේ. ඒක දන්නේ නැහැ. ඒ සමාධියට කෑදර කෙනා. මේ ධානාංග සර්වසුභවාදී කියලා හිතුවොත් වැඩේ කරන්න බෑ. ප්‍රයෝජනෙයි සලකලා වැඩ අරගෙන කොතෙන්ද වැඩ ගන්නෙ කොතෙන්ද හලන්නේ කියන එක මේ බිග් රේසර් එක තියෙන. පාවිච්චි කරුවා හොඳ නසුනට පස්සේ විසි කරන්නේ නැතුව ඕක බෑග් එක දාලා එකතු කරන්න පටන් අරගත්තොත් හරියන්නේ නැහැ. බිග් රේසර් තියෙන එක throw away type. පාවිච්චි කරා කැපුවා දෙසට විතර විසි කරලා දැම්මා. එහෙම නැතුව මේ මම දැන් මට පීති විතක්ක ਵਿਚාර හම්බ වුණා මට ප්‍රීතිය හම්බ වුණා මට සුඛය හම්බුණායි කියලා කටපූච්චානම් කියන කට්ටිය දකින්නකොට හිතෙනවා අයියෝ මේ මිනිස්සුયો මේ ධර්ම නිසා කාපුරුෂ තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ ධ්‍යාන අංග නිසා කාපුරුෂ තත්ත්වයටපත් වෙලා කියන්නේ කාලකන්ණි වෙලා. අසප්පුරුෂ වෙලා. ඉතින් යාට ඒක කියලා දෙන්නේ කොච්චර අමාරුද බලන්න. කට උල් කරගෙන ගිරුණ මට කවදාකවත් නැතුව මේ මොනවද ඒවට කියන්නේ කොහමද දන්නවද ඒගොල්ලෝ කියනකොට මට ඔක්කාන්තික ප්‍රීතිය ආවා මට මේ කුමුදු ආගෙන එනවා වගේ පේනවා මට මේ බත්තලියක් ඉදලා එනවා වගේ පේනවා කියනකොට හිතෙනවා අනියම් මේ මේ මිනිස්සයා කොහෙද මේ හොඳේ අතාරින්න බැරි නිසා ඊගාවකට යා ගන්න බැරුව හැමදාම ඔක්කාන්තික ප්‍රීතිය ගැන කතා කර කර ඉන්නේ ඒතර කවදාවත් උබ්බේකා ප්‍රීතියට යට නම් වෙන්නේ නැහැ මේ ප්‍රීති මට්ටම් පස්සනම් ප්‍රීතිය ගත්තා ඉතින් මේ හැම දෙයකම සීමිත වටිනාකමක් තියෙන. ඒ වටිනාකම වුණාට පස්සේ ඒක හලන්න බැරි නම් ඒකම කොක්කක් වෙනවා. ඒකම ඇණයක් වෙනවා. ඒකම උදැල්ලක් වෙනවා. ඒ නිසා මේ ධර්ම ගමනේ ඉදිරියට යන කෙනාට හම්බ වෙන මේ සූක්ෂම ඥානය පිළිබඳව මෙහෙම කියතයි. කිසිම බුදුරජාණන් වහන්සේ ඇර මේ මේ නෛර්යානික සීසත් ධර්මයේ ඇර වෙන කිසිම සමයාන්තර දර්ශනයක මේක දැකලා නැහැ. ඒක සර්ව සුභවාදී විදියට අරගෙන තියෙනවා. මේක දෙයියොත් නිපු දෙයක්. ගෙඩිය පිටින් තියාගනි සුරේක දාලා බෙල්ලෙල්ලා ගනි. කරඬුක තියලා වැඳපන් කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ධම්මෝ විවෝ භික්කවේ පහතබ්බා පගේවා ධම්මෝ මානි මේ ධර්මයත් උඹලට අතාරින්න වෙනව නම් අධර්මය ගැන කුමන කතාවද කියලා ධර්මයේ ප්‍රයෝජනේ සලකලා වටිනාකමක් මිස ඒ කරේ පළඳ ගන්න දෙයක් නෙවෙයි මේක එන්නේ ඒ ගතියේදී යම් වෙලාවට මේ යෝගාවචරය අපි හිතමු මහසී ෂැඩෝ ස්වාමීන් වහන්සේ කියපු විදිහට උපචාර සමාධියට ගියා. නැත්නම් අපි ලොකු සාංශේ කියපු විදිහට දෙවෙනි ධ්‍යානෙට ගියා. එතන සර්වචන් වහන්සේ දේශනා කරපු විදිහට සතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා උපේක්ෂා සති සහිතව කටයුතු කරනකොට ඒ යෝගාවචරයට අර යෝග ජීවිතයට එnde ඉස්සෙල්ලා ආධුනික කාලේ බලාපොරොත්තු වෙච්ච ගොඩාක් ಗುಣධර්ම රාශි රාශි එන්න පටන් ගන්නවා. දෙන දෙයියෝ ගෙට දාගෙන දෙනවා වගේ. ඉතින් යෝ ඒ යෝගාවචරය දැනගත්තොත් මේ අමාරු මේ ගුණධර්ම වල තියෙන පළවෙනි හඳුන්වා දීම තමයි. අසත්පුරුෂයෙක් සත්පුරුෂයෙක් වෙන හැටි, ලෝභ මිනේ දානයක් දෙන හැටි, මිනිමරුවේ කර්මයිත්‍යයට යන හැටි හරි ලොකු වෙනසක්. නමුත් ඒක දිගේ කරගෙන කරගෙන යනකොට ඒ ආරයට වැටුණාට පස්සේ ඔක ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි ඒක. පටන් ගන්න දවසේ ලොකු දෙයක් වුණාට කරගෙන කරගෙන යනකොට ඒ තියෙන දේ වටිනාකම ධර්මේ වුණත් එන්නේ අඩු වෙනවා. අන්න එහෙම නැතුව තමන් මේ එක කෑල්ලක් විතරක් අල්ලගෙන ඒක සදාකනික හොඳයි කියලා හිතෙනවනම් ඒක මේ කෙනාට ඇණයක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කොක්කක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් උදැල්ලක් වෙන්න ඉඩ තියෙනවා. අපි ශාසනයේ ওই සම්මසන ඥානදල උද්‍යප්පේ ඥානයට යන තැන පසු කාලින වෙච්ච දේවල් තමයි මේවා. ඇත්ත. පෙන්ලා දීලා තියෙනවා මේ මාර්ගය සහ අමාර්ගය කියන දෙක තේරුම් ගැනීමේදී දස උපක්ලේශ කියලා කතාවක් විසුද්ධි මාර්ගයේ තියෙනවා. හරි විචිත්‍ර කතාවක් ඒකේ තියෙනවා. මේ විදිහට විස්තර ගොඩාක් සහිතයි මහායාන බුද්ධ ආගමේ අපි ගන්නකො තේරවාදයේ තියෙන එක. ඒකේ පෙන්ලා දීලා තියෙනවා දැන් මේ නිතර භාවනා කරන හුරු ධාන ධානයක් නැත්නම් අඩු ගන්න නිමිත්තක් තියෙන. කරදරයක් වෙච්ච ගමන් ඒ නිමිත්තට හිත දාලා භාවනා කරන්න පුරුදු වෙච්චි යෝගාවචරයට ඒ භාවනාවේ නিত্য නිති භාවනා කරන නිසා ඒ කෙනාට නිතරම හිතේ වෙනදට වැඩිය ප්‍රභාසර ගතියක් එන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් නීවරණයට හිත කළු හිතක් කියලා කියනවා. නීවරණ අයින් වෙන්න අයින් වෙන්න හිතේ ඕභාසය කියලා කියන්නේ ආලෝකේ එන්න පටන් අරගන්නවා. ඉතින් මේ ආලෝකයේ පැමිණීම ඉස්තර ගොඩාක් භවනා කරපුවාම එන්නේ. දැන් නැහැ. ඉඳ ගත්ත ගමන් නැත්නම් එකලස් වෙච්ච ගමන් එන්න පටන් අර ගන්නවා. එතකොට යෝගාවචර හිතනවා දැන් මේ ඕභාසයේ මගේ බුද්ධියට සින්න වෙලා වගේ මට අයිතිවාසිකමට ඇවිල්ලා වගේ යෝගාචරය নিක්කමට මේ ඕභාසය මම මේක මගේ මේක මගේ ආත්මය කරගන්න හදනවා. එහෙනම් මේ ඕභාසය මගේ දක්ෂකමට ආපු එකක් කියලා මේ ඕභාසය පිළිබඳ ප්‍රපංච කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තණ්හාමාන දිට්ඨිය ඇති කරන්න හදනවා. ඉතින් ඇත්ත කියලා තීචනා වෙලාවක් මොකද ඕභාෂය කියලා කියන්නේ නිර්ාමිෂෝ ලැබෙන ප්‍රතිපදාවට හම්බෙච්ච ප්‍රති ආනිසංසයක් වශයෙන් ලැබෙන කෙලෙස් අඩු බවට ලකුණක්. නමුත් මේකත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධකම් කරන්න ගිය ගමන් ඒකට හීන් නූලෙන් නිකාන්තිය කියන ප්‍රේමයක් පටන් ගන්නවා. ඊට පස්සේ යෝගාවචරයා කතා කරනකොටම පේන්න පටන් අර ගන්නවා. ඉඳලා හිටලා නෙමෙයි නිතරෝ මේ ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්න එක නන මේකත් නිතර නිතර එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ඕභාෂය නිසා ඇතිවෙනා වූ මනාපේ ඒකට ඇති ප්‍රිය භාවයේ වැරද්දක් වශයෙන් දකින්නේ නැහැ මෙයා ඊට පස්සේ. ඒක අනිවාර්යයෙන් මට බුද්ධියට හම්බෙච්ච එකක් මගේ ලාභයක් කියලා පළවෙනියම යෝගාවචරයට හම්බ වෙන මේ ඕභාෂය එහෙම නැත්නම් ඕභාෂ කියලා කියන්නේ ආලෝකය භාවනා ජීවිතයේ භාවනා කරන්නන්ට පමණක් තියෙන පිස්සුවක්. භාවනා කරන්න නැති අයට කවදාකවත් මෙහෙම එකක් නැහැ. ඒක නැති කිරීම සඳහාම වගේ ඔය ක්‍රිෂ්ණමූර්තිතුමා වගේ කට්ටිය කියනවා. ධම් වේලාවක ඇස් දෙක ගත්තාම ආලෝකයක් පහළ වෙනවාද? ඒක නැති වෙනකම් භාවනා කරපුවා නිවන් දැක්ක තමයි කියන්නේ. වැඩි කරන භාවනා කරන එක නෙමෙයි. පේන ආලෝකේ නැති වෙනකම් භාවනා කරන්න කියන්නේ. ඒ කියන්නේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරන කෙනාට ඒ වගේ පිරිසුදු හිත තත්ත්ව ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකේ තියෙන අසත්පුරුෂකම තමයි ඒක මම කියාගන්න එක, මගේ කියාගන්න එක, මගේ ආත්මේ කරගන්න එක. ඉතින් ඊට පස්සේ භාවනා කරන්න ඕනේ හොඳයි හොඳයි මේක කළසමොත් කාටත් එනවා. මේකට තියෙන ප්‍රේමය ඉවර වෙනකන්, ගෙවෙනකන් භාවනා කරන්න යනකොට ඒක උපක්ලේශ හඳුනාගෙන උපක්ලේශ ගෙවන් කිරීම කරන භාවනාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට තමයි යා මාර්ගයේ සහ අමාර්ගයේ දෙක තේරුම් ගන්න ඕභාෂය හොඳයි. ඒකට ප්‍රේම කරොත් ඒක කොක්කක් වෙනවා. ඒකට ආකර්ෂණයක් තියෙන බව, කාන්දම් ගතියක් තියෙන බව දැනගන්න නැතුව ඒකට බැඳීමක් ඇති වුණොත් ඒක Tamanටම ඇණයක් වෙනවා. ඒ නිසා මේකට තියෙන මේ ඕභාෂයට ඇති මේ කැමැත්ත පිළිබඳව ගුරු උපදේශ තියෙන්න ඕනේ. කමඨාන සුද්ධ වෙලා තියෙන්න ඕනේ. ලෑස්ති වෙලා යන්න ඕනේ. හැබැයි ඕභාෂය එන එක වළක්වන්න එපා. කෙලිස් නැති උන්ට ඕභාෂය එනවා. මෙන්න මේ ඕභාසයත් එක්ක මේ අනිය සම්බන්ධකම් පවත්තන එක තමයි තේරුම් කළ දෙන්න අමාරු. ඒක පංසුදෝවන සූත්‍රයේදී සරුවච්චන්සේ සඳහන් කරනවා. යම් රත්තරන් සහිත පතක් තියෙනවා නම් ඉස්සල්ලාම සල් අඩේකට දාලා ලොකු කල්කට අයින් කරනවා යා. මොකද ඒ වගේ රත්තරන් නැහැ තියෙන්නේ සිව් මේක නිසා ඉස්සල්ලාම ඕලාහාරික දේවල් අයින් කරුවට පස්සේ වතුරේ දාලා මේක මඩ කරනවා. මඩ කරලා හොඳට අඩියට බහින ටික රත්තරන් සහිතයි. උඩ තියෙන වැලි බොරළු අඩුයි. ඉතින් ඊට පස්සේ ආ කරන්නේ අර සඳතේ තල්ලඩෙන් හල්ලා දාන වලට පස්සේ වතුර දාලා කලවම් කරලා යට යට තියෙන ගොරෝසු වෙලා අයින් කරනවා. ඒක මධ්‍යම ප්‍රමාණයේ කෙලස් කියලා කියනවා. මේ විදිහට යෝගාවචරගේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියලා මේ තියෙන නීවරණ ධර්ම ටික ගුරුසු ධර්ම ටික අයින් වෙච්චාම ඊට කාමච්ඡන්දේ වගේ බොහොම සියුම් ආසාවක් වෙනවා කාම නොවන වස්තු වලට. කාමච්ඡන්දේ කියලා කියන්නේ කාම ගුණයන් තියෙන ආසාව. දැන් එන්නේ භාවනා වේ ඕභාසයට තියෙන ආසාව. ඒක නිර්ාමිෂ දෙයක්. නමුත් තියෙන අනියම් සම්බන්ධකමක් ඒක කවදාකවත් කියනවා යෝගාවචරයට ස්වයම්බූ ඥාණයෙන් තේරෙන්නේ නැහැ කියලා. යෝගාවචරය කරන කතාවෙන් ගුරුන්නාංශය අල්ලගෙන කියනවා මට පේනවා මේ ආලෝකයත් එක්ක මේක තියෙනවා ඕකත් එක්ක වැඩි සම්බන්ධකම් පාත්තන්න එපා. තම අරමුණ ආලෝකේ පැවුණා කියලා අරමුණට අනදර කරන්න එපා. අන අරමුණේම හිත පවත්තන්න. ඉතින් අර යෝගාවචරයට හිතෙන්නේ මේ නොම්බිලේ හම්බෙන ඕභාසයට ගුරුන්නාංශය යන්න දෙන්නේ නැහැ කියලා. කමඨහං සුද්ධ කරනකොට අයින් කරන්න හදනවා කියලා. නමුත් ඒ දැක්කට පස්සේ එහෙම කියන්නේ මෙයා අනෙකුත් උපක්ලේශ වලට වැඩිය ඕභාෂයට බැඳිලා තියෙනවා නම් සමහර විට කමඨාන් සුද්ධ කරන කියනවා ඕභාෂය ආලෝකයේ ආවට මූල කර්මස්ථානේ පාවා දෙන්න එපා. ඕක තියේදී මූල කර්මස්ථානේ බලන්නේ කියලා. ඒ වගේම තමයි ඥානයේ පහළ වෙන්න ගියාම පුදුමාකාර විදියට තම පොත්පත්වල කියවුවා බලාපොරොත්තු වෙන දේවල් මේ ඇත්ත වගේ පේන්න ගන්නවා. ඉතින් පේන්න පටන් අරගත්තට පස්සේ යා ලියන්න පටන් අර ගන්නවා. මට කවදාකවත් නැතුව සංකාරූපික ඥානය ආවා. මට ඔන්න උද්‍යප්පේ ඥානය ආවා. මට අනිච්ච වැටෙන්න පටන් ගත්තා. දුක වැටෙන්න පටන් ගත්තා. බොරු කියන්නත් බෑ. නමුත් මේක මේ වරින් වර නියමයක එnde ඉස්සෙල්ලා පේන වෙලාව නිසා මේක මතු උණයි කියලා මූල කර්මත්තානේ පාවා දෙන්න එපා. යම් හේකින් ඒ වගේ සූචිත ඥානයක් පහළ වීම හේතු කරගෙන මූල කර්මත්තානේ පාවා දුන්නොත් මේකත් නැති වෙනවා මූල කර්මත්තනක් නැති වෙනවා සතියක් නැති වෙනවා සමාධියක් නැති වෙනවා පුවක් කිත්ත ගලේ ගැහුවා වගේ යෝගාවචරය නැගිටලා පරියන්කෙන් යනවා දන්නෙත් නැහැ මේ පිටපොට ගියොත් වෙන වැඩේ ඒක නිසා අසත්පුරුෂයයි කියලා කියන්නේ මේ දෙනකොටම බැද්දලා අල්ලලා කන්න පටන් අර සත්පුරුෂයයි කියලා දැනගන්නේ ඕක හරිනම් මේක භාවනා කරගෙන කරගෙන යනකොට මූල කර්මත්තන් දිගනකොට ඕක එයි. ඕකට මේ පාවඩෙල්ල නටන්න ඕන කමක් නැහැ කියලා. ඒ ඕබාස ඥාන පීටි පස්සද්දි වගේ මේ ධර්මතා මතු උනාට දෙන්නකොටම පැනලා කණ එක පිළිබඳවයි අසත්පුරුෂකමක් බෙදලා සඳහන් කරන්නේ. ඒ නිසා මම පුංචි කතන්දරයක් කියන්නම්. මම දන්නවා ඕගොල්ලෝ උඟ දෙනෙක් අහලා තියෙනවයි කියලා. එතකොට තේරෙයි මෙව අපිට මේ උපමා අලංකාර මාර්ගයෙන් කියලා දෙන හැටි. අහලා ඇති අර ගමේ මිනිස්සෙක් දර කපන්න ගඟක් අයිනට ගිහිල්ලා තමන්ගේ පොරෝගෙටියෙන් දර කප කපා ඉන්නකොට ගහ ගහකට කොට කොට ඉන්නකොට දාඩි ටිකක් දාලා අතලෙසලා ගඟට වැටෙනවා. ගඟට වැටෙන පස්සේ මේ මනුස්සයා දන්නේ නැහැ පීනන්න. ඒ මනුස්සයාට දර කපා ගන්න හම්බෙන්නේ නැති නිසා මිනිහා විලාප දීලා අඬනවා. අයියෝ දැන් ඉතින් මට පොරෝගෙටියත් නැහැ, දර කපා ගන්නත් නැහැ, ගඟට බහලා ගන්නත් බෑ මේකේ මෝරු ඉන්නවා දන්නෙත් නැහැ, කිඹුල ඉන්නවා දන්නෙත් නැහැ කියනකොට ගහේට රුක්ෂ දේවතාවය බලනවා. මේ මොකද වෙලා තියෙන්නේ කියලා නිකන් සාමාන්‍ය ඇවිදින මිනිහෙක් වගේ ඇවිල්ලා කැලේ යන කෙනෙක්ව මොකද කියලා. ඊට පස්සේ කියනවා අනේ ආයිබම් මෙන්න මෙහෙමයි වැඩේ. මට තිබුණේ මෙච්චරයි රස්සාවකට වෙන මොනවක්වත් කරන්න බෑ. ගෑණි දරුවෝ ඉන්නවා. හම්බ කරන දරටිය කරගෙන චුකනන ජීවත් වෙන්න පුළුවන්. ඒ දවස් අපි පුංචි කාලේ තිබුණා තුට්ටුවේ ධර්මිටි කියලා જાතියක්. සත් දෙකක් ගෙවනවා ඒ ධර්මිටි එකට කෝට්ටු දෙකක් ඇටලා විකුණන තුට්ටුවේ ධර්මිටි දැන් නම් හිතන් තුට්ටුවට ගන්න හම්බ වෙන්නේ නැහැ. කෙසේ නමුත් මේ මාසත් තුට්ටුවේ ධර්මිතී කාලයක් වෙන්න ඇති. ඉසාරමනස කියන කොහටද වැටෙන මං අරන් දෙන්නම් කියලා. එයා ගඟට වහින්න සේයාවක් පෙන්නලා රත්තරම් පොරවක් ගෙනලා පෙන්නනවා මේකද පොරව. ඉතින් මේ මනුස්සයා ඊසාත බැඳගෙන ගන්නවා තමුසේ පිස්සුවෝයි මේ රත්තරම් පොරවල් වලින් දරපලන්න පුළුවන් නෑ. අපිට මේ මම ළඟ තිබුණ යකඩ පොරවක්. ඕක මේ හරියන්නේ නෑ කියලා. ඒකට මේ దేవතාවා කල්පනා කරන යකෝ මේ මනුස්සයා මේ රත්තරම් පොරව දුන්නත් Tamange නියම පොරව ලැබෙනකන් අඬන්න මොනතරම් අහිංසක වෙන්න ඕනද කියලා. ආ හොඳයි හොඳයි කියලා ගඟට බහැලා ඊගා රිදී පොරක් ගන්නද ඊට පස්සේ කියනවා තමුසෙට තේරෙන්නේ නැහැ ඔයි මේ දර බලන ගන්න රිදී පොරව ලිව්ව කරන්න පුළුවන් මේ යකඩ පොරවෙන් දර බලන්නේ මට ඕක වැඩක් නැහැ කියලා. ඒක කල්පනා කරනවා නේ මේ මිනිසයා කොච්චර නිහතමානීද. ඉතර අහිංසකද කියලා ආයෙත් ගඟට බහැලා අර බරණ පොළ දර කෙරිච්ච පොරෝගෙටි කරනවා. ඒතරම් මචගේ මොහොනේ ලස්සන hinaවක් එනවා. අනේ තමුන් ආයි බම් බොහොම ස්තුතියි. මට මේ තේරුම කරන්න දන්නේ ගඟට බහින්න දන්නේ ගෑණිකෙන් ගෙදර බේරෙන්න හම්බෙන්නේ නැහැ. දැන් ගියොත් එහෙම දරත් නැහැ, පොරවත් නැහැ, මල මගුලයි. තමුන් නැහැ මගේ පවුල බේරුවා. පැලේ පැතුරකට හේනට අරගෙන යනවා වගේ මේ නැති වුණොත් නැති අංගෙන් කරදර බොමයි කියලා. ඒකට අර දෙයයන්ාංශ කල්පනා කළත් පොරො තුනම දෙනවා මේ මනුස්සයාට. අත්තම් පොරවයි, රිදී පොරවයි, යකඩ පොරවයි. ඉතින් මනුස්සයා ගෙදර ගමට ගිහිල්ලා කියන මනුස්සෙ ඉන්න අනේ මට මෙහෙම හරි වැඩක් වුණා මම ඉඳපු ගමන් පොහොසතෙක් වුණා මම දන්නේ නැහැ දෙයියෝ කියලා මම කතා කරුවේ මෙහෙම මේ මනුස්සයන් දුන්නේ ඕක අහගෙන හිටපු කාපුරුසේ ගමේ හිටපු එකෙක් අර වගේම පොරෝ ගෙඩියක් ණයට ඉල්ලන දර වකට මිනිහෙක් වගේ ගිහිල්ලා අර කිට්ටුව ගහක් ළඟ ඉඳලා ගහ ගහ ඉඳලා පොරෝ විසි කරනවා ගඟට අර වගේම අර මනුස්සයා කියන විදිහට ලත ලත වෙවි අඬනවා විලාප ගේ කියනවා දියනාසේ කල්පනා කරනවා යකෝ මල කෙලිය දැන් අදත් එකෙක් ඇවිල්ලා කියලා ගිහිල්ලා අහනවා ඊට පස්සේ කියනවා අර අරයා කියපු වචන ටික කියනවා. අනේ බලන්න මෙහෙම තමයි ජීවත් උනේ. ඊට පස්සේ දෙයියෝ ගිහිල්ලා රත්තරන් පොරෝ ගෙනත් දෙනකොටම ගන්න. ඒකෝර දෙයියෝ දැනගන්නවා මේ යක්ෂයා බොරුකාරයෙක් කියලා. ඊට පස්සේ කියනවා මේ මම කොළඹ කාක්කෙක්. නිකන් කාක්කෙක් නෙවෙයි නිකන් බොරු කරන්න දෙන්න එපා. කියලා අර මනසට තිබුණු දරපෙකට පොරෝ කෙටියක් නැහැ රත්තරන් කෙටියක් නැති වෙනවා. භාවනා කරනවත් මේ රත්තරන් පොරෝ දෙනකොටම ගත්තොත් එහෙනම් අන්නර කාපුරුෂයාට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. ඒක කැපනම් එයි. දෙයනාසේ දෙයි. රත්තරන් පරෝ දීලා ජීපරෝ දීලා යකඩ පරෝ ගන්නකොට තියෙන ප්‍රകൃති තමයි මූල කර්මස්ථාන තියෙන ප්‍රේමේ බිඳගත්තේ නැත්නම් මේ තේරම හම්බ වෙනවා. නමුත් බුදනකොටම කාපියකා කියලා දෙනකොටම රත්තරන් පරෝ ගන්න යෝගාවචරයට කියනවා අසන අකමැත්තේ නමුත් අසප්පුරුෂයා කාපුරුෂයයි කියලා කියනවා. මොකද මේ රත්තරන් පොරෝ නෙවෙයි නිවන කියන්නේ. මේ ඕභාසය නෙවෙයි නිවන කියන්නේ. ඥානෙ නෙවෙයි නිව ප්‍රීති කියන්නේ. ප්‍රීතිය නෙවෙයි. පස්සද්දේ නෙවෙයි ඒකේ යන පාරේ තියෙන මඟ සලකුණු. ඒ නිසා මේ භාවනාවේදී නිවන නෙවෙයි නම් හොයන්නේ. මේ රට්ටු භාවනා කරන නිසා භාවනා කරනවා නම් එහෙනම් මම අනුන්ට කියලා දෙන්න භාවනා කර කර්මස්ථානාචාර්යවෙක් වෙන්න කියලා භාවනා ඉගෙන ගන්නවා නම් එහෙම නැත්නම් මෝස්තරේට භාවනා කරන හැම කෙනෙක් පොතෙන්දී අහුවෙනවා මේක තාම සිව් පරීක්ෂණයක් මේ වගේ සංදිස්ථාන 10ක් තියෙනවා. ඒ 10ටම කියනවා දස උපක්ලේශ කියලා. ඕවාස ඥාන පීටි පස්සද්දි උප ဋ ාණ පග්ගහෝ නිකාන්ති උපේක්ෂා ආදි වශයෙන් අපි මේ භාවනා කරනකොට කැමති වෙන සියලුම ගුණ ටික මේ මේ උපක්ලේශ වලට අඩංගුයි. කොයි එක වුණත් ඒක ආපු පළියට එක දවසට කලබල වෙන්නේ නැතුව ඒ වෙනුවට ඒක එන්න උදව් කරපු මූල කර්මස්ථානය. හිත පැවැත්වුවොත් නියම එක එනවා. ඒකට කියන්නේ අනුපස්සනා කරනවා. වෙච්ච දේම නැවත නැවත වෙන්න අනුපස්සනා කරන්න කරන්න කරන්න යාට තේරෙන්න පටන් ගන්නවා. මේ වගේ බොරු ලණුවක් දීලා ඒකට අහුවෙන්නේ නැතුව තමයි මූල කර්මස්ථානයේ ඉන්න අහිංසක නිහතමානී යෝගාවචරයට විතරක් මේව ආභරණයක් වෙනවා. එහෙම නැත්නම් දිනුන ගමන් පුදනකොටම කාපිය කා කියලා අල්ලන්න ගිය එකනට විශාල පශ්චාත්තාපය එන්න පටන් අර ගන්නවා. හැබැයි ඒක මේ දඬුවම් වැරද්දට කරන දඬුවමක්. ආන්නේ වැරද්ද මොකද්ද කියලා Taman දන්නේ නැත්තේ Tamanගේ තියෙන අසත්පුරුෂ ගතිය නිසා. මේ මේ ලැබෙන මේ ඕපාස ඥාන පීචිපසද්දී තණ්හාවට හේතු කරගන්න හදනවා. මාන්නයට හේතුවක් කරගන්න හදනවා. දිට්ඨියට හේතුවක් කරගන්න හදනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ මේ මගේ ජීවිතේ මට මම දැකපු අන්තිම සත්පුරුෂෝ දෙන්න තමයි අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ පුරුමේ පණ්ඩිත ස්වාමීන් මොන්නම්ම දෙයකින්වත් සතුරු කරන්න බෑ. කොයි දේ කිව්වත් කියන්නේ ඕක නැවත නැවත කරන්න. ඔය කිසි දෙයක කලබල වෙන්න දෙයක් නැත්තේ නෑ ඔක කරන්න. ඉතින් ඒකට පේනවා මේ මේ දෙන්න කවදාකවත් සන්තෝෂ කරන්න දෙබැරි දෙන්නේ කියලා. හැබැයි මේ දෙන්නත් එක වැඩ කරුවාම අසන්තෝෂයක් එන්නේත් නෑ කවදාකවත්. ඊට පස්සේ අනිත් හරියට කමට කමට අහන දෙන කට්ටියත් එක්ක මම වැඩ කරලා තිනවා. ඒගොල්ලෝ මේ හදිසි ප්‍රතිඵල ආරම්භ දෙන්න උත්සාහ වෙනවා. අන්තිමට හදිසි ප්‍රතිඵල නිසා වෙන්නේ මොකද්ද? Tamanට තරම් නොවන හරි දුෂ්කරතාවට පහළ වෙනවා. පහළ බනොට ඒ බොරු කියපනස ඇත්තෙත් නැහැ. අපි ඒ නිසා සාසනික වැඩ කරමු. අපි දැනගන්න ඕනේ මේ යන පාරේදී බොරු වලවල් තියෙනවා. උපක්ලේශ තියෙනවා. ඒ උපක්ලේශ තියෙනකොට අහු වෙන්නෙම වංචකාරය විතරයි. වංච නැති එකන ගිහිල්ලා කියන ගුරුන්නාන්සට මෙන්න මේමයි භාවනා කරනකොට මට මෙහෙම පුදුමාකාර ඥානයක් පාන හා කමන්නේ කමන්නේ ඒකට කමන්නේ අරමුණ අමතක කරන්න එපා. මම භාවනා කරනකොට විශාල ආලෝකයක් පාන කමන්නේ මූල කර්මත්තානේ බලන්න. මට විශාල බීජයක් හම්බුණා. පස්සෙන් කමන්නේ කමන්නේ. ඒකට හිතනවා මේ මොන જાතිකව සන්තෝෂ කරන්න බැරි කියලා. නමුත් මේ දැනගෙනයි මේ මේ ගමනේ තියෙන සංකර භාවය දැනගෙනයි කටයුතු කරන්නේ. එතන ගෝලයා සන්තෝෂ කරන්න හරි. එතන සාසනේ වඩන්න කියලා හෝ මේ කෙනෙකුට දුන්නොත් ලණුවක්. හා ඕක තමයි නියම ඥානෙ කියලා. ඒ චාරමංශය කණේ ගැන අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඌ සාසනෙත් කනවා. ඊට පස්සේ ඒක විකුණන්න පටන් ගන්නවා. මට මෙහෙමයි මෙහෙමයි අසෝලා ළඟට ගියාට පස්සේ අර කම්බුණා මේක හම්බුණායි කියලා. ඉතින් ඒ ඔක්කොම මේ ධර්මයේ තියෙන ගැඹුර දන්නේ නැතිකම නිසා වෙන දෙයක්. එහෙම නැත්නම් මේ නිවන ප්‍රාර්ථනා කරන්නේ නැති කෙනෙකුට භාවනා කරොත් පිස්සු හොඳ එක හැදෙනවා. අනිකටට පිස්සු හැදෙනවා. හැබැයි භාවනා නිවන ප්‍රාර්ථනා කරන්නේ නැතුව භාවනා කරන මනසට හැදෙන පිස්සු වඩා හොඳ පිස්සුවක් හැදෙනවා. නිකම් ගල වණ්ඩ බැරි જાති පිස්සුවක්. ඒ නිසා අද භාවනා ශේෂ්ත්‍රේ වැඩ කරන මිනිස්සෙක් වශයෙන් මම දන්නවා. ඒ භාවනා ශේෂ්ත්‍රේ කට්ටියගේ තියෙන පිස්සු. ඒක දිහා බලනකොට පේනවා සාසනේ නොතිබුණා නම් මේ විසඳ පිස්සු වැටෙන්නේ නැහැ. ශාසනයක් නිසා සර්පයා වැරදිනින් අල්ලන්න ගිහිල්ලා කාලා. කිව්වට තේරෙන්නේ නැහැ. යන කියන්නේ මම අනික් අයටත් වැඩිය සිල් රකින්නවා අනික් අයටත් වැඩිය භාවනා කරනවා අනික් අයටත් වැඩිය මේ කටයුතු කරනවා කියලා නමුත් අර අසත්පුරුෂ ගතිය ඒක පෙන්වලා දෙන්න බෑ. පෙන්ලා දෙන්න ගිය ගමන් sannivedana එක පාට කඩ හැලෙනවා. ඉතින් ඒ නිසා මේකේ බණක් කියන වෙලාවේදී කාටවත් ගහන එකක් නෙවෙයි පොදුවේ කියන්න ඕනේ දියුණු යෝගාවචරයට විතරයි මේ ප්‍රශ්නේ මතුවේ. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා මේ ප්‍රශ්නේ මතුවෙන්නේ සෝවාන් මාර්ගයට වැඩ කරන කෙනාට විතරයි. ගැඹුරු භාවනාවක් තියෙන කෙනාට විතරයි. දෙවෙනි මාර්ගඵලයේදී මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඒවට කියන්නේ අභියෝගතා පරීක්ෂණ කියලා. විවෘත විභාග නෙවෙයි. යම් යම් දක්ෂකම් තියෙන අය කැමති නම් ඉදිරියපත් වෙන්න පුළුවන්. ඉදිරියපත් වෙච්චාම ඉතාම අමාරු ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා. අර සාමාන්‍ය මේ විවෘත තරගයක් වගේ නෙවෙයි. ඒ නිසා මේක සාසනය ඉදිරියට යනකොට අනිවාර්යයෙන් මතුවෙන එක. මතුනේ නැත්තම් දැනගන්න ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. ඉතින් මේ 10 ඔය හැම විපස්සනා පොතකම සඳහන් කරනවා මේ සම්මස්න ඥානයේ ඉඳලා උද්‍යප්පේ ඥානෙට යන්න තියෙන කඩින් පරීක්ෂණය තමයි උතන තියෙන්නේ. ඉතින් ඒකෙදී අවාසනාවන්ත සිද්ධිය කියලා කියන්නේ ඒ භාවනා කරන්නට උපදෙස් දෙන ගුරුවරුවත් සමහරලාට මේක හදාarලත් නැහැ දන්නෙත් නැහැ මේ વિશે. ඊට පස්සේ කොහාටද දක්කන්නේ මොකද වෙන්නේ කිය. ඉතින් මේ අහම්බෙන් වගේ මට හම්බුණා මහායාන පොතක් සූරංගම සූත්‍රය පිළිබඳව ලියවිච්ච ඉංග්‍රීසි පොතක්. ඒ පොතේ දීර්ඝ විස්තර තියෙනවා. පොතේ සූත්‍රය සූත්‍රේ වෙනම කතාවක්. අවසානයේ පෙන්නනවා භාවනා ගමනේ යන කෙනාට හම්බෙන යක්කු 50 දෙනයි කිය. ඒ යක්කු 50 දෙනාගේ විස්තරේ තියෙනවා රූප කර්මස්ථානයේ වරදවා ගත්තොත් උපක්ලේශ 10ක් කියලා. වේදනාව පටලවා ගත්තොත් උපක්ලේශ 10ක් එනවා. සංඥා පටලවා ගත්තොත් උපක්ලේශ 10ක් එනවා. සංස්කාර පටලවා ගත්තොත් උපක්ලේශ 10ක් එනවා. විඥානය පටලවා ගත්තොත් උපක්ලේශ 10ක් එනවා. මේක ඊ타ත්ම සූක්ෂම එතන ඊ타ත්ම දක්ෂෝලි වෙලා තියෙන මේ සංඥා පටලවා ගත්ත කට්ටියගේ වැඩි. ඒක කියවනකොට තේරෙනවා කොච්චරක් කුශාග්‍ර බුද්ධියක් ඇතුව මේ ඥාන විශ්ලේෂණයක් ඥාන විභාගයක් ඇති වෙන්න ඕනේද මේක මට තියෙනවයි කියලා යම් කෙනෙක් සංඥාව පටලවා ගත්තොත් තියෙනවම තමයි ඒක නෑයි කියලා පටලවා ගත්තොත් නෑම තමයි ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ තියෙනව නෑ කියන එක නෙමෙයි සංඥාවේ ප්‍රශ්නයක් තියෙනවා මේක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් සයිකොලොජි එකේ උගන්වන්නේ කරන්නේ ඒ මනුස්සයාට මේකේ ආනිසංස තියෙනවා කියලා නැවත නැවත අහන්න සැලසුවොත් ආනිසංස තිබුණත් නැතත් අර කනට ඇහිච්ච ගතිය නිසා ඌ ලනෝ කන හිට්ලර් කියලා තිබුණා ඕනම බොරුවක් විශේෂයක් ඇහෙන සැලසන්න ඒක බොරුවක් වෙන්නේ නැහැ ඒක ඊට පස්සේ සත්‍යක් වෙනවා ඊට පස්සේ තමයි ඔය රේඩියෝ පටන් ගත්තේ ඊට පස්සේ තමයි ජනමාධ්‍ය පටන් ගත්තේ ඊට පස්සේ තමයි පත්තර පටන් ගත්තේ ඔය විකිනේ නිකන් දෙන්නේ සමාජ පත්තරේ මොකද වෙළඳ ප්‍රචාර වලින් ගෙවනවා ඒ තරම් ඒ ධර්මම මෙව ආරහාපට කාමය, ද්වේෂය, වඩන දේවල් වවල වවල වවල වවල අපි සුපර් මාකට් එකට ගියාට පස්සේ මොනව ගන්නවද මොනව නැද්ද කියලා අපි දන්නේ නැහැ. මොකද අපි මෙහෙ වෙලා ඉවරයි. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මෙහෙ වෙලා ඉවරයි. ඉතින් ඒ වාගේ කාම ලෝකේ තියෙන එක අපිට ධර්මයට දාලා බලන්න පුළුවන්. භාවනාව හරියන්න පටන් අරගත්තොත් පරිසං වෙන්න භාවනා හරියන්න පටන් ගත්තා නම් සම්මා වාචා ගැන හිතන්න, සම්මා කම්මන්ත ගැන හිතන්න, සම්මා ආජීවය ගැන හිතන්න. පුළුවන් තරම් අරසව වෙන්න බලන්න සත්පුරුෂයන් එක්ක ඉඳලා ජීවන රටාව සකස් කරගෙන ඊට තරම් වෙන විදිහට කටයුතු කරන මිසක්ක ඔය සරුවචනන්සි කිව්වට මේක කෙරුවට ඒක ඇති අනතුරක් නැහැ. ඔ මේක කරන ගමනොත් භාවනා කරන්න පුළුවන් කියලා අර පෙන්නලද අනතුරු 10 කරුණු අනතුරු නැහැ මට කරන්න පුළුවන් කියලා කටමැත දොඩවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ විසි ඇති උරු දවල් හාරනවායි කිය. ඉතින් කායෙන් හරි මට්ටු වෙනවා. ඒක නිසා මේ කාපුරුෂ සේවිත සමාධිය සහ අකාපුරුෂ සේවිත සමාධිය කියන එක අර ආර්ය සම්මා ආර්ය නිර්ාමිෂ සමාධියත් අනාර්ය නිර්ාමිෂ සමාධියට වැඩිය ගැඹුරු සාර ධර්මයක් මේකේ තියෙනවා. හැබැයි කවුරුත් වගේ කාගේ කිල්ලෝට හුණු තියෙනා වගේ අපි හැම කෙනාම ටික ටික මේකට අහු වෙනවා. මොකද අහු වෙනකොට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් යන්නේ අමාර්ගයේ මාර්ගේ නෙවෙයි කියලා උන්දට සරණක් තියෙනවා පිටක් තියෙනවා මේ ශාසනේ. එහෙම නැත්නම් අසාරේ සාරමතිනෝ සාරේ චාතාර දසිනෝ තේ ධාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා මේ අසාරේ සාරේ වශයෙන් ගන්නවනේ. සාරේ අසාරේ වශයෙන් ගන්නවනේ. තේ ධාරණාදි ගච්ඡanti අනිවාර්යම සාරේ මගාරවල අසාරයට වැටෙනවා. ඒ මොකද මිච්ඡා සංකප්ප. ඒ නිසා භාවනා කරන්න යනකොට මේ සංකල්පවල වෙනසක් උනේ නැත්තම් නැත්නම් අපේ පෞරුෂත්වයේ වෙනසක් උනේ නැත්නම් අපේ රුචි අරුචිකම් වල වෙනසක් උනේ නැත්නම් එහෙමනම් ඒ කියන්නේ භාවනාවෙන් අපිට තිබුණටත් වැඩිය අවුලක් ඇති කරලා දෙන්න. ඒක නිසා හරි අමාරුයි කෙනෙකුට භාවනා කරන්න එන්න කියලා. කවුරු හරි ආවොත් අතාරින්නත් එපා. ආපු කෙනාට කියලා දෙන්න කියන්න මේක ඔය දැලිපියක් පාවිච්චියක් තියෙන්නේ පොඩ්ඩ වැරදුනොත් කැපුනොත් අමාරුයි වඳුරන් අතර දෙන්න එපා. වඳුරන් අතර දැලිපිය දෙන්න එපා. දුන්නට පස්සේ වඳුරට දොස් කියන්න එපා. ඒ නිසා භාවනා වගේ දේවල් දෙන්න ඕනේ ඒකට පිං ඇති කෙනාට. ඒකට පෞරුෂත්වයක් තියෙන කෙනාට. ඒකට මේ බැනලා ගහලා හදා ගන්න පුළුවන් කෙනෙකුට දුන්නට කමක් නැහැ. දැන් වෙලා තියෙන්නේ කට්ටිය වැඩි කරන්න ඕන නිසා භාවනාවට ගෙන්න ගන්න. ඇමරිකාවේ නම් වෙලා තියෙන්නේ රුපියල් ඩොලර් 550 දුන්නාට පස්සේ ඕනම කෙනෙකුට බාහනට එන්න පුළුවන්. ඊට පස්සේ අනකොට මේ මේ ටික හම්බ වෙනවා කියලා ඒගොල්ලෝ සහතිකයකුත් දෙනවා. ඉතින් හම්බුනේ නැත්තම් ඉන්ෂුරන්ස් නඩු දානවා. දැන් තමයි පංචවන දිලනේ ගත්තේ. ඕ මට ඒක උනේ නැහැ. ඊට පස්සේ කර්මස්ථානාචාරයත් එක්ක උසාවි තමයි බේරන්න තියෙන්නේ. මොකද කිසිම නෛර්යානික ගතියක් නැහැ. ඒකේ තියෙන්නේ මේ ආමිෂයත් එක්ක යන කතාව. ඒක නිසා සම්ප්‍රදාන කුල වෙලක් බෑ. නොවිත් බෑ. සම්ප්‍රදානුකූල ක්‍රමේ තියෙන්නේ භාවනා යන කෙනා එන්න එන්න එන්න එන්න කීකරු කරලා එයා මේ තප්පුරුෂ සන්තේවණයට තියලා වැට කඩාගෙන යන්න දෙන්නේ නැතුව ආරසා කරන ක්‍රමයක්. ඉතින් ඒකෙදී පැවිද්දන්න මේක නාශනෝ දාන්න පුළුවන් ටිකක්. ගිහියත්තන් නමාරු. ගියත් කැමති නෑ මේ භාවනා කරනවා දැනගෙන කැමති වුණාට මේ සම්මා ආජීවයේ බාර ගන්න කැමති නෑ සම්මා කම්මන්ත බාර ගන්න කැමති නෑ සම්මා වාචා බාර ගන්න කැමති නෑ ඒගොල්ලෝ කියන්නේ නෑ මට කොහි ගියත් කරගෙන යන්න පුළුවන් භාවනා ප්‍රශ්නයක් නෑ කියලා යම් ප්‍රමාණයකට ඇත්ත නමුත් Tamanට භාවනාවෙන් අනුග්‍රහයක් ලැබුණා නම් සාසනික අනුග්‍රහයක් ලැබුණා නම් ධර්මයෙන් අනුග්‍රහයක් ලැබුණා නම් කිරිවදින ගොයම පල්ලෙහාට නෙමෙන්න වගේ උඩට වැඩෙන වැඩෙන උණ ගහ එන්න එන්න පාත් වෙන්න වගේ අර නිහතමානී ගතිය එහෙම නැත්නම් ඒ තියෙන අහිංසක ගතිය ඒ ස්වභාවික දෙයක් නෙවෙයි ස්වභාවික දේ තමයි කිරිව ගෝයන් කරලේ කතා වුණ ගහේ කතා මේක යෝගාවචරය හදා ගන්න හදා ගන්න තමයි ශාසනයක් අපිට අපි මේ කටපූච්චානන් දොඩවනකොට ආර්ය උත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා පසි බුදුරජාන් වහන්සේලා බුදුරජාන් වහන්සේලා කොහෙද අපි මේ පොඩි දෙයක් හම්බෙලා කෑකොස්සන් ගන්න හදනකොට අපිට ගමන වලකිනවා. ඒක නිසා ಗುಣ වසාගෙන යන ගමනේ සුන්දරත්වය පෙන්වන්න තමයි තියෙන්නේ. අකාපුරුෂ සේවිත සමාධිය දැනගෙන මට මේ වැටුණා මාගේ වලේ මම දැන් නැගිට්ටා කියන එක ප්‍රත්‍යක්ෂම කරන්න. බණ ඇහුවට බණ කිව්වට පොත් කිව්වට සද්ධාව තිබුණට ඒක කරන්න බෑ වැටිලා තල්ල කඩා ගන්න ඕනේ. ඒක තල්ල කැඩෙන එක හොඳයි. මොකද ඒකෙන් එතකොට ලේ පිට අත්දැකීමක් ලැබෙනවා. ඒක කාටවත් දෙන්නත් බෑ මොකද එයාට අනිත් එක නදල්ලා කඩන්නේ වෙන විදියකට. ඒ නිසා මේක නිකන් බුදුරජාණන් වහන්සේ පොඩි ලන්සුවක් තියලා තියෙනවා. කාය ජීවිත নিরপেক্ষ වෙච්ච දවසේ තමයි කෙනෙකුට අහිංසක වෙන්න පුළුවන්. කාය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් තියෙන කෙනා හැම වෙලාවෙම මැස්සෙක් වැහුවත්, කැස්සක් ආවත්, කුරුලාවක් ආවත්, කොන්කෙත් ගහ පැහුණත් කුරුළු හැමරලි වැටුණත් ඔක්කොම පැත්තක දීලා අරකට ප්ලාස්ටික් සර්ජරි කරන්න යනවා මිසක භාවනාවක් කරන්නේ නැහැ. ඉතින් ඒ විදිහට මේ මේ මොකද්ද මේ පින්න බෝල් ගෙඩියක් වගේ කය ඉස්සරහින් ධානය යන කෙනාට කරන්න අමාරුයි. ඒක පුදන්න යනවා. ඒක ජීවිතේ පුදන්න ලැහැත්වෙච්චාම කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා කියන මේ ලබන ලද ඉන්ද්‍රිය ධර්ම ටික සියුම් කරනකොට, තියුණු කරනකොට ඒ නිසා ඒකට අපිට පොතේ පතේ දැනුමට වැඩිය තියෙන්නේ සත්පුරුෂයන් ඇසුරු කිරීමේදී ලැබෙන ඒ සත්පුරුෂ සංසේවනේ තමයි. ඉතින් ඒකෙදී ඒකට බඩංගත දැන්න ගෙනිච්චොත් මේ අසත්පුරුෂයන් අයින් කිරීමේ කලාව දන්නේ නැති විනියට මොන්න තරම් සත්පුරුෂ දුන්නත් වැඩක් කලාව දැනගන්න ඕනේ අසත්පුරුෂයන් අයින් කරා. ඒ ක්‍රමයේ දැනගෙන තියදී නෑ නෑ ගානල්ලා අසත්පුරුෂයත් එක්ක ඊට කවන්නේ මරණම සත්පුරුෂය ඉන්නවනේ කියලා ගියොත් එහෙනම් ඉතින් ඒක නා කිරි කලයක් දුවලා ගොම කඳුලක් දැම්මා වගේ තමයි. ඒ නිසා පුළුවන් තරම් බලන්න අමාරුයි. අසත්පුරුෂ සංසේවණෙන් අයින් කිරීමෙන් තමයි මේ ගන්න පුළුවන් යෝගේ ධ්‍යාන මාර්ග ලබන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ උපක්ලේශ ධර්ම ටික අයින් කරන්නේ නැත්නම් මේක අරස කරගන්න බැරි වුණොත් එන්නේ අභියෝගේ ටිකක් සියුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට සමහරු සාජෙම්ම දක්ෂයි සමහරු නෑ. ඒ කොයි එක වුණත් සාසනයක් තියෙන කාලේ අපිට බණ අහලා කමඨාන් සුද්ධ කරගෙන ටික ටික ටික ටික මේක හදාගෙන යන්න පුළුවන්. ඒක නිසා කලින් කියපු සමාධි දෙකට වැඩිය මේක උතුම් සමාධියක්. ඊගාව මට්ටමේ සමාධිය මට හිතෙන්නේ මේ සමත විපස්සනා දෙක අල්ලන්න මෙන්න මෙතනින් තමයි කියලා. විපස්සනා කරන එක නා යන්න කැමති එක නා කවදාකවත් අඟ උස්සන්න යන්නේ කියා පාන්න යන්නේ. එයා දන්නවා එහෙම වුණොත් ගේමට කැතයි. මං යන වැඩේට හොඳ නැහැ. ඒ නිසා යටහත් පහත් ඔය සමතේට ආස කරන එකන ඒ ආශාවම නිසාම එයා ලැබිච්ච දේ පොඩ්ඩක් ඉස්සර කරන්න ගිහිල්ලා අර ලස්සන ගමනක් වළක්විනවා. ඒ පුද්ගලයාට නම් වැළකුණක් කවනේ සාසනයේට තිය වැදගත් පුද්ගලෙක් මේ. එයා අපරාධ නැති මේ මේ ජනමාධ්‍ය නිසා වෙන මොකක්වත් නිසා නෙවෙයි. ජනමාධ්‍ය ඉන්නේ ඒ කට්ටිය අවුස්සලා පුඹලා තියන. ඒක නිසා අපේ ලොකු සංසය ලියලා තියෙන්නේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. රේඩියෝ ගැන, ටෙලිවිෂන් ගැන කුමන කතා. ඒ නිසා පරිස්සම් බැල්ලා කියලා දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.